විද්‍යුත් දහම් කතිකාවත අද දවසේත් අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ විශේෂ මාර්ගයේ මුලපටන් කොටසින් කොටස පැහැදිලි කරගෙන යන අතරවාරයේදී අපි මේ දක්වා පැහැදිලි කරලා තියෙන්නේ සීල නිර්දේශය තමයි පැහැදිලි කරමින් ඉන්නේ ඒ අනුව ඉන්ද්‍රිය සංවර සීලයට අනතුරුව ආජීව පාරිශුද්ධි ශීලය අපි සාකච්ඡා කරමින් සිටින කොටස එතකොට ආජීව පාරිශුද්ධ සීලයේ අද අපිට ලපනා කියන කොටස තමයි කතා කරන්න තියෙන්නේ. පහුගිය සතියේ අපි කතා කරා කුහනා කියන කොටස. ඒතර කුහනා කියන කොටසට අනතුරුව එන ලපනා කොටස තමයි අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් එක්තරා විදිහකට මේ හැම කොටසක් පිළිබඳවම දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. නමුත් අපි සමහර තැනකදී කාල වේලාව සලකලා පැහැදිලි කිරීම ටිකක් අඩුවෙන් තමයි පැහැදිලි කරන්නේ. හැබැයි අපිට සමහර කෙනෙක්ගේ අදහසක් එකතු වුණා අපි අඩුවෙන් පැහැදිලි කරත් අපේ පැහැදිලි කිරීමේ වේගය ටිකක් වැඩි කියලා. ඉතින් ඒ නිසා අපි මෛත්‍රී සිතින් යුතුව හැම සියලු දෙනාටම මතක් කරන්නේ කාට හරි කොටස් පැහැදිලි වෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් ඒක අපිට නැවත වාරයක් ඉදිරිපත් කරන්න අපිට නැවත වාරයක් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඉතින් මේ එකිනෙක කොටසක් පිළිබඳව දීර්ඝ කර්ම කාරණා සමුදායක් තියෙන නිසා අපි ටිකක් සමහර වෙලාවට එක දවසකට අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙන කොටස් සියල්ලම ආවරණය කරනකොට මම හිතන්නේ ටිකක් වැඩි වේගයක් සමහර වෙලාවට ඇති වෙනවා ඇති කියලා හිතෙනවා. ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ නිසා ලපනා කියන කොටහසේ පිළිබඳව. අපි ආජීව පාරිශුද්ධ ශීලය තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. ආජීව පාරිශුද්ධ ශීලය පැහැදිලි කරන තැන පැහැදිලි වෙනවා යාපන ආජීව හේතු පඤ්ඤප්පානං චන්නං සික්ඛාපදානං වීතික්කමස්ස කුහනා ලපනා නේමිත්තිකතා නිප්පේෂිකතා ලාභේන ලාභන්නේ ජීවින් සමතාති ඒව මාදීනං පාප ධම්මානං වශයෙන් පවත්තා මිච්ඡා ජීවා විරති ඉදං ආජීව පාරිශුද්ධි සීලං ආජීව පාරිශුද්ධ ශීලය අපිට පැහැදිලි කරන්නේ ආජීව හේතු පඤ්ඤත්තානම් චන්නං යසිකාපදානං විතිකමස්ස ආජීවයේ හේතුවෙන් පනවන ලද සයවැදෑරුම් ශික්ෂාපදයන්ගේ යම් කිසි විතික්‍රමණයක් තියෙනවා නම් ඒ විතික්‍රමණය එවතත්තං කුහනා ලපනා නේමිත්‍තිකතා නිප්පේශිකතා ලාභින ලාභ නිජිකින්සනතා යන මේ ආදී ලාමක ධර්මයන්ගේ වශයෙන් පවත්නා වූ මිත්‍යා ආජීවය. මේ මිත්‍යා ආජීවයෙන් වැළකීම ආජීව පරිශුද්ධ සීලය. එතකොට මේක කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරන්නේ. එකක් තමයි ආජීවයේ හේතු වෙන පනෝප ශික්ෂාපද හයක් තියෙනවා. ඒ ශික්ෂාපද හයේ ව්‍යතික්‍රමණයෙන් වැළකීම. අනෙක් පැත්තෙන් කුහනා ලපනා නේමිත්‍තිකතා ආදී මේ කියන ලාමක ධර්මයන්ගෙන් වැළකීම කියලා. ඉදිරි ලාම්ප ධර්මයන් වශයෙන් පවත්නා වූ මිත්‍යා ආජීවෙන් වැළකීම කියන එක. ඒතර මේ කොටස් දෙක තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ අනුව ආජීව හේතුවෙන් පනොප් ශික්ෂා පද 6 අපි පැහැදිලි කරන් තියදුනා. එතකොට මොනවද මේ කුහනා ලපනා නීමිත්‍ය කතා යන දිවශින් තියෙන කරුණු ටික තමයි අපි දැන් සාකච්ඡා කරමින් එන්නේ. ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අපි කුහනා කියන කොටස පසුගිය සතියේ සාකච්ඡා කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලපනා කියන කොටහසය. පාලි විශුද්ධි මාර්ගය අපි පරිශීලනය කරනවා නම් යම් කෙනෙක් පාලි විශුද්ධි මාර්ගයේ 20 වෙනි පිටුවේ මේ අවසාන ඡේදයෙන් පටන් ගන්නවා ලපනානිප්පේසී කියලා. එතකොට එතන ඉඳලා තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද ලපනා කියන වචනෙන් අදහස් කරන්නේ? තත්ත කතමා ලපනා කියලා අපිට මුලින් සඳහන් කරා මේ කොටස විශුද්ධි මාර්ගයේ මෙතන එන කොටස නෙවෙයි අපි මුලින් ආජීව පාරිශුද්ධ සීලය පැහැදිලි කරන තැන උද්දේශ වශයෙන් කෙටියෙන් මේ හැම කොටසක්ම පැහැදිලි කරා. මෙතන සඳහන් කරා තත්තකතම ලපනා. මොකක්ද මේ ලපනා කියලා කියන්නේ? ලපනා කියන්නේ පැහැදිලි කරේ ලාභ සක්කාර සිලෝක සංසිතස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස. ලාභ සක්කාර සිලෝක කියන්නේ කීර්ති කියන එක. ලාභ සත්කාර කීර්ති මේ ආදී දේවල් නිශ්චිත වෙච්චි පාපේච්ච වූ ඉච්ඡාවෙන් එහෙමත් නැත්නම් ලෝභයෙන් මැරුණා වූ යා පරේසං ආලපනා ලපනා සල්ලපනා උල්ලපනා සමුල්ලපනා උන්නහනා සමුන්නහනා උක්කාචනා සමුක්කාචනා අනුප්පිය භානිතා චාටු කම්යතා මුග්ධ සූප්‍යතා පරිවර්තතා එතකොට කර්ම ගණනාවක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා එතකොට පරේසං අනෙක් අයගේ අනෙක් අයට සිද්ධ කරන යම්කිසි ආලපන ආලපනයක් ලපනා ලපනයක් සල්ලපනා සල්ලපනයක් උල්ලපනා උල්ලපනයක් මේ විදිහට කර්ම ගණනාවක් අපිට කියනවා. මේ හැම එක කාරණයක් පාසා අපි වෙන වෙනම පැහැදිලි කරගත්තාම තමයි අපිට ආජීව පාරිශුද්ධශීලී පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මොකක්ද එහෙමනම් ආලපනා කියලා කියන්නේ? දැන් මේ ලපනා නිද්දේශයේ ඔන්න අපිට මුලින්ම ආලපනා කියන වචනේ පැහැදිලි කරනවා. තාලපනා කියන වචනේ ඊටාම කෙටි තේරුම තමයි අපි මේ යටින් දාලා තියෙන්නේ පළමුවම කතාව පටන් ගැනීම කියලා. ඉතින් අද අපි ඇත්තටම මේ දේශයේ දේශනයට పూర్වේ අපි ඒ සඳහා සකස් කරගත් සටහනත් අපේ සමූහයේ අයත් සමග බෙදා හදාගත්තා. ඉතින් යම් කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් ඒකත් මේ වෙලාවේ පරිශීලනය කරගෙන බලාගෙන යන්න ඒකත් පහසුවක් වේවි. මේ කර්ම කාරණා තව ටිකක් වැඩිපුර තේරුම් ගැනීම සඳහා. ඒතර අපි ඒක ඇත්තටම ඒ තරම් පිළිවෙලකට හදලා නැහැ. අපි අපේ පැහැදිලි කර ගැනීම සඳහා අවශ්‍ය මට්ටමින් තමයි අපි ඒක සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා මේ අපේ පැහැදිලි කර ගැනීමට අපිට කරුණු පැහැදිලි කරගන්න වැදගත් වන ආකාරයෙන් කරුණු දක්වලා තියෙන එක මේ වැඩසටහන නරඹන වැඩසටහන් සහ සම්බන්ධ වන අයටත් යම් ආකාරයකින් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලයි අපි ඒක බෙදා හදාගෙන තියෙන්නේ. ඒ නිසා ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් යම් කෙනෙකුට ඒක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ අනුව ආලපනා කියලා කියන්නේ පළමුවම කතාව පටන් ගැනීම කියන අදහස. මොකක්ද පළමුවම කතාව පටන් ගැනීම කියලා කියන්නේ? ඒකත් විසුද්ධි මාර්ගයේ කියන්නේ විහාරං ආගතේ මිනිස්සේ දිස්වා කිමත්ථාය දුන්තෝ ආගතා කිං වික්ඛු නිමන්තිතුම් යදි එවං ගච්ඡරි අහං පච්චතෝ පච්චා පත්තං ගහෙත්වා ගච්ඡාමි इति එවං ආදිතෝ ලපනා අපර උදාහරණයක් ඇසුරෙන් තමයි බුද්ධඝෝස මාහිම්පාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ. විහාරං ආගතේ මිනිස්සේ විස්වා සේනාසනයේ විහාරයේ තියෙන විහාරස්ථානයේ තියෙන මිනිස්සු දැකලා ඒ මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවය කියන්නේ ඉස්සරලා තමන් මොකටද ආවි කියන්නේ ඉස්සරලා භික්ෂුන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා භික්ෂුන් වහන්සේ පළවෙනි ඉඳලා කිමත් ආය බන්තු ආගත ආ පින්නතුන් මේ මොකටද ආවේ කිං දික්කු නිමන්තේතු නිමන්තිතු ස්වාමීන් වහන්සේට දාන්ට ආරාධනය කරන්න දාවේ. ආ එහෙමනම් යන්නකෝ යදි එවං ගච්ඡරි. ආ එහෙමනම් මේ ඔය පින්නතුන් යන්න. අහං පච්චතෝ පත්තං හිතා ගච්ඡා. මම පාත්‍රය තරගෙන එන්නම්කෝ. ඔයගොල්ලෝ යන්න. දැන් මේ මිනිස්සු සමහර ලාවට ආවේ වෙනම කටයුත්තකට වෙන්න පුළුවන්. මේ මිනිස්සු ආපු කටයුත්ත මොකක්ද කියන එක අහලා බලන්නෙත් නැතිව ඒ අය තමන්ගේ අවශ්‍යතාවය කියන්නේ ඉස්සරලා ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම කතා කරලා තිනවා ආ ඔව් මහත්තයා මොකද ආවේ දාන්ට අදාන්ට ආරාධනය කරන්න නේද ආ දාන්ට ආරාධනය කරන්න නම් එහෙනම් මේ මහත්තයලා යන්න අපි එන්න පාත්‍රත් ටිකක් අපි අරගෙන ඉන්නම්කෝ කියලා කියනවා. ඒතර මේ කියන කාරණය මේක අදාළ දායක මහත්මයා සමහර වෙලාවට වෙන වැඩකට උත්තර වෙන්න ඇති. සමහර වෙලාවට පිරිතකට ආරාධනය කරන්න ආවේ සති සමහර වරු පිරිතක් කියාගන්න ආරාධනය කරන්න ආවේ. හැබැයි වික්ෂුන් වහන්සේ කැමති මහත්මයා ගෙදර දානෙ වළඳන්න. ඒ නිසා ආපු ගම ආ මහත්මයා මේ දානට ආරාධනය කරන්න වෙන්නේ නේද? නම් මහත්මයා අපි එන්න කියලා අන්න ඒ විදිහට කියනවා නම් මේක ඒ අදාළ දායක මහත්මයාට පළමුව තමන් කතාව පටන් අරගෙන තමන්ම ප්‍රත්‍යක් උත්පාදනය කරගන්න ක්‍රමය. ඒ නිසා ඒකට කියනවා ආලපනා කියලා. මේ ලපනා නිර්දේශින එක නිත්‍ය ආජීව ක්‍රමයක්. එහෙමත් නැත්නම් ඒක තවත් වෙනත් ක්‍රමයකටත් මේ ආලපනා කියන කාරණේ सिद्ध වෙන්න පුළුවන්. ඒකයි අතවා කියලා තවත් අර්ථ විකල්පයක් දක්වනවා. අත්තානං උපනෙත්වා අහං තිස්සෝ මයි රාජාපසන්නෝ මයි අසුකෝච අසුකෝච රාජමහාමත් උපසන්නෝති එවං අත්ූපනායිකා ලපනා ආලපන. කතා කරලා මිනිස්සුත් එක්ක කතා කරනවා මේ මම මම ඉතින් මම තිස්සනේ මට ඉතින් රජුරු මං කිරේ පැහැදලා ඉන්නේ ඒ වගේම අහවල් අහවල් මැටි ඇමතුරු මං කිරේ පැහැදිලා ඉන්නේ කියලා තමන්ව උසස් ස්ථානයක තියලා කතා කරනවා. තමන්ව උසස් ස්ථානයක කියලා කතා කරනවා තමන් උසස් ස්ථානයක කියලා කතා කරලා ඒක ඔස්සේ තමන්ට ප්‍රත්‍යක් උත්පාදනය කරගන්න බලන්න. අර දායක මහත්තුරුන්ගේ අවධානය තමන් දිහාවට අරගෙන ඒ දායක මහත්තුරුන්ගේ අවධානය තමන් දිහාවට ඇති කරගෙන ඒ අවධානය ඔස්සේ අනික් අයට තමන් උසස් භාවයට පත් කරනවා. එතකොට මම ඉතින් අහවල් ඉතින් මේ අගමැතිතුමත් අපේ ආරණ්‍යයට ඉන්නවනේ. එතන ජනාධිපතිතුමත් අපේ ආරණ්‍යය. මට ඉතින් නිතරම කතා බහ කරන අහවල් ඇමෙතුමා මගෙත් එක හරි බොහොම පැහැදිලි. මේ පැහැදිලා ඉන්නේ. මට ඉතින් බොහොම උපකාර කරනවා. මෙන්න මේ විදිහට තමන්ව උසස් විදිහට කතා කරනවා. තමන්ව උසස් කරලා තියාගන්නවා නම් ඒකේ බලාපොරොත්තු වෙන අර දායක මහත්මයා තමන් කෙරෙහි පැහැදිලි කියලා. එනි දායක මහත්මයාගේ පැහැදිලි බලාපොරොත්තුෙන් තමන්ව උසස් තැනක තියලා කතා කරනවා නම් ඒකට කියනවා ආලපනා කියලා. ඒතර ලපනා නිර්දේශයේ ආලපනා කියන කාරණය අපි කතා කරේ. එතකොට ආජීව පාරිශුද්ධ ශීලයේ අපි කතා කරන්නේ කුහනා ලපනා නීමිති කතා ආදී කර්ම අතරේ කුහනා කියන කාරණය අපි පසුගිය සතියේ සාකච්ඡා කරා. ලපනා කියන කාරණයට ආවම ඒක කොටස් ගණනාවකට බෙදලා තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ආලපනා. එතකොට මෙන්න මේ විදිහට එක්කෝ Taman දායකයාට පළමුව කතා කරලා කතාව පටන් අරගෙන ඒ දායක මහත්මයාගේ ප්‍රති උත්පාදනය කරගන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් තමන්ව උසස් තැනක තියලා කතා කරලා දායක මහත්මයාගේ පැහැදීම ඇති කරගෙන ඒ ඔස්සේ ප්‍රති උත්පාදනය කරන්න හදනවා. මෙන්න මේකට කියනවා ආලපනා කියන ආජීවය අපිරිසිදු වෙන මිත්‍යා ආජීව ක්‍රමයක් කියලා. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි ලපනා. මේ ලපනා නිර්දේශය තුලම තියෙනවා ආලපනා, ලපනා යන ආදී වශයෙන්. මොකක්ද ලපනා කියන්නේ? <clears throat> ලපනා කියන්නේ පුට්ටස්ස සතු උත්තක්කාරණයව ලපනම් කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපිට සමහර වෙලාවට හිතනවා දැන් අර පළවෙනි කාරණේ කිව්වම එහෙමනම් අපි අපිම හිතලා Taman උසස් කරලා කතා කරන එක එහෙම නැත්නම් අපිම හිතලා ඉදිරියට ගිහිලා කතා කරන එක වාගේ දෙයක් තමයි හොඳ නැත්තේ කියලා. එතකොට දැන් ලපනා කියන කාරණේදී කියන පුට්ටස්ස සතෝ උත්තප්පකාරණය. විචාරක කෙනෙකුට අහපු කෙනෙකුට කියනවා. කවුරුහරි ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ ඉතින් ඔය මේ ඇමතිතුමාවත් අඳුරන්නේ නැද්ද? අපේ ඒ ඇමතිතුමා ඉතින් මගෙත් එක පුදුමාකාර සම්බන්ධයක් තියෙන මට නිතරම කෝල් කරනවා මං ඉතින් ඔය කෝල් කරන්න යන්නේ නැහනේ. ඒතර අන්න ඒ විදිහට තමන් ඔය උසස් භාවයටපත් කිරීම වෙන කෙනෙක් ඇහුවට පස්සේ කියනවා. ඒක තුල තමන්ගේ අදහස තියෙනවා මේ පුද්ගලයා මං කිරි පැහැදීම ඒක නිසා. මට යම් කිසි විදිහකට පැහැදිලි ප්‍රත්‍යඋත්පාදනයක් වෙයි කියලා. ආන් ඒක ලපනා කියලා කියනවා. ඒකයි කියන්නේ කුත්තස්ස සතෝ උත්තප්පකාරණයව ලපනා. සල්ලපනා කියලා තව එකක් තියෙනවා. ආජීවී අපිරිසිදුන තවත් ක්‍රමයක් තියෙනවා සල්ලපනා කියලා. මොකද්ද සල්ලපනා කියන්නේ? ගහපතිකානං උක්කණ්ඨනේ භීතස්ස ඕකාසන් දත්වා දත්වා සුට්ටුලපන. ඒ කියන්නේ අ ස්වාමීන් වහන්සේට හිතෙනවා දැන් මම කතා කරනකොට මගේ කතාව නිසා මේ දායක මහත්මයාට ඉඩකඩක් ලැබුණ නැත්නම් කතා කරන්න එයා අපහැදී. එයා අපහැදී කියලා හිතලා එතුමාට අවකාශයක් දීලම කතා කරන හැම වෙලාවකම හැම වෙලාවකම එයාට ඉඩකඩක් දීදී කතා කරනවා. හරි. Taman දායකයා කලකිරෙයි කියන බයෙන් තමයි කතා කරන්නේ. Taman දායකයා කලකිරෙයි Taman කෙරෙහි Taman දායකයා Taman කෙරෙහි කලකිරලා Tamanට ලැබෙන්න තියෙන ලාභය නොලැබී යයි මෙන්න මේ බියෙන් යුතුව අර දායක මහත්මයා කලකිරෙන එක වළක්වා ගන්න එයාට හැම වෙලාවකම මුල් තැන දීලා ඒ පුද්ගලයාට හැම වෙලාවකම මුල් තැන දීලා කතා කරනවා නම් දායක මහත්මයෙක් එක්ක ආන් එකට කියනවා සල්ලපනා කියලා. ඒකත් මේ ආජීවය අපිරිසිදු වෙන්න අපි ඒ තුළින් ආජීවයක් උත්පාදනය කරගන්න අපි අපේ දායක මහත්මයෙක් රැකගන්න එහෙම කතා කරනවා ඒ තුළ ඒ දායක මහත්මයාගේ ප්‍රත්‍ය අපි බලාපොරොත්තු වෙන ප්‍රත්‍ය අපිට ලැබෙනවා නම් අන්න ඒ ප්‍රත්‍ය ලැබීම එක්තරා විදිහකට ආජීවයේ අපිරිසිදුයි කියලා සඳහන් කරනවා ඊළඟ කාරණ තමයි උල්ලපනා ලපනා සල්ලපනා උල්ලපනා උල්ලපනා කියලා කියන්නේ මහා කුටුම්බිකෝ මහා නාවිකෝ මහා දානපතීති එවං උද්ධං කත්වා අතන. ඒ කියන්නේ හැම වෙලාවකම දායක මහත්මයත් එක්ක කතා කරනකොට දායක මහත්මයා උඩින් කියලා කතා කරනවා. දායකයා උසස් තැනක කියලා තමයි කතා කරන්නේ. හරි. අපේ ඉතින් මේ මහත්මයා ඉතින් මහා හරි ලොකු කෙනෙක් නේ ඉතින් මේ මහා දානපතියෙක් නේ ඉතින් මේ නිතරම ඉතින් ස්වාමීන් වහන්සේට උපකාර කරන ස්වාමීන් වහන්සේ නිතරම උපස්ථාන කරන මහා විශාල දන් දෙන කෙනෙක් නේ ඉතින් මහත්මයා කියලා ඒ මහත්මයාව උසස් තැනක තියලා විතරම ඒ දායකයාව උසස් තැනක තියලා කතා කරනවා නම් ඒ තුලින් බලාපොරොත්තු වෙනවා නම් අපි කෙරෙහි පැහැදීමක් ඇති වෙයි. අපි අපි කෙරෙහි පැහැදලා අපිට ලැබෙන ප්‍රත්‍ය ඒ තුල අපිට රැකලා දෙයි ප්‍රත්‍ය ප්‍රමාණය අපිට ලැබෙයි නිරන්තරයෙන් ප්‍රත්‍ය කියලා. මෙන්න මේ විදිහට බලාපොරොත්තු වෙනවා නම් අන්නේ බලාපොරොත්තු නේද කියනවා උල්ලංඝනා කියලා. ඒ අනුව අපේ ආජීවය අපිරිසිදු වෙන්න තියෙන තවත් ක්‍රමයක් තමයි ඒ නිසා උල්ලංඝනා කියලා කියන්නේ. ඒ වගේම තියෙනවා සමුල්ලපනා කියලා. සමුල්ලපනා කියලා කියන්නේ ਸਰවාකාරයෙන් දායකයන් උසස් කරලා කතා කරන. එතකොට දැන් අර ඉස්සලා සඳහන් කරේ මේ දායක මහත්මයා පිළිබඳව එක්තරා ක්‍රමයකට එක්තරා විදියකට උසස් කරලා කතා කරනවා. දැන් මෙතන කියන්නේ ਸਰවාකාරයෙන් කියලා කිව්වම ඒකේ සීමාවක් නැහැ. හැම තැනට ගියාම කොතන ගියත් මේ දායක මහත්මයා උසස් තැනකින් කියලා කතා කරනවා. එහෙම නැහැ ඒකට කියනවා සමුල්ලපනා කියලා. ඒතර මේ හැම කාරණයක්ම මේ ලපනා නිර්දේශය තුල තියෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් දායකෙක් සමග කරන කතාබහේදී කොයි විදිහටද අපේ ආජීවයේ අපිරිසිදු වෙන්නේ කියන කාරණයට. අතර මේ කාරණය එක්තරා විදිහකට භික්ෂුන් වහන්සේලාට වැදගත් තමන්ගේ ආජීව පාරිශුද්ධ ශීලය රැකගන්න. ගිහි උදවියට වැදගත් භික්ෂුන් වහන්සේලා සමග ඇසුරු කරනකොට මේ භික්ෂුන් වහන්සේලා එක පරිශ්‍රයෙන් ඇසුරු කරන සමහර වෙලාවට ගිහි උදවිය මේදී බලාපොරොත්තු වෙනවා. ගිහි උදවිය සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලාත් එක්ක කතා බහ කරද්දී හැසිරෙද්දී බලාපොරොත්තු වෙනවා මම උසස් තැනකින් කියලා කතා කරයි කියලා. එහෙම බලාපොරොත්තු වෙන අය අපිට සමහරලා මොන ගිහිලා තිනවා. ඒ අය තමන්ගේ කතාව තුළ නිරන්තරයෙන් නිරූපණය වෙන දෙයක් හැම වෙලාවකම ඒ අය ඉහළින් තියලා කතා කරයි ඒ අයට මුල් තැන ලැබී කියලා කියනවා. එතකොට ඒ විදිහට බලාපොරොත්තු වීම වික්ෂුවට එක්තරා විදිහකට ඇහපන්. ඒ නිසා ගිහි අය දායක මහත්වරු වික්ෂුන් වහන්සේලා ඇසුරු කරන කොටත් මේ කාරණේ දැනගත යුතුයි මේවා. සෞල්ලපන සමුල්ලපන උන්නහන ඊළඟ කාරණේ තමයි උන්නහන. මොකද්ද උන්නහන කියලා කියන්නේ? දැන් සමහර වෙලාවට දායක අය ඇවිල්ලා ඒ දායක අය වික්ෂුන් වහන්සේලාට පැවරීම ආදී කරන්නේ නැහැ. දානෙන් පවරන්නේ නැහැ. ප්‍රත්‍යයෙන් පවරන්නේ නැහැ. ප්‍රත්‍යයෙන් පවරන්නේ නැති නිසා ඒ ප්‍රත්‍ය Tamanට ලැබෙන්න අවශ්‍ය මූලාශ්‍රය ඒ සඳහා අවශ්‍ය කරුණුකාරණා ටික සම්පාදනය වෙනකම් ඒ පුද්ගලයාව වෙලනවා. උන්නහනා කියලා කියන්නේ ඒකයි වෙලන. හරි. වේදනා කියලා කියන කාරණා. ඒකයි කියන්නේ අපිට මේක උදාහරණයක් ඔස්සේ කියනවා බුදුදොස් ස්වාමීන් වහන්සේ උපාසකා පුබ්බේ ඊදිසේ කාලේ නවදානම් දේත. ඉදානි කිං එවං ඉදානි කිං නැති ඉදානි කිං නදේතු. එවං යාව දස්සාම එවං යාව දස්සාම බන්තික ඕකාසන් නලවමිති ආදීනි වදන්ති. තාව උද්දං උද්දංහන වේතනා උත්තම්. උපාසකා උපාසකය උපාසක මහත්වරු හුබ්බේ ඊදිසේ කාලේ නවදානන්දෙත ඉස්සර නම් මේ කාලෙට උපාසක මහත්වරු මේ අලුත්බත් දාන එහෙම දෙනවා දැන් තාම දුන්නේ මේ ඉසරි මොකද කියලා දැන් උපාසක මහත්මයාගෙන් දානයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දාණය ලැබෙනකන් ඒ දාණය ලබා ගන්න අවශ්‍ය කතාබහ උත්පාදනය වෙනකන් වික්ෂුන් වහන්සේ ඒ අදාළ උපාසක මහත්මයාට කතා කරනවා. උපාසක මහත්මයා ඉස්සර නම් මේ කාලේ අලුත්පත් දාටි හිම දෙනවා. දැන් දෙන්නේ නේද මොකද වෙන්නේ? එතකොට උපාසක මහත්මයා ඉතින් මේ විදිහට කියවහමත් නිහඬ වෙනවා තව ටිකක් ඒක වැඩි කරලා කියනවා. තව ටිකක් කියනවා. ඉතින් යම් වෙලාවක් කියනවනම් දස්සාම බන්ති ඕකාසන්න ලබන. අනේ ස්වාමීනි වෙනවා දෙන්න වෙලාවක් නැහැ මේ අපිට. අපිට මේ වැඩ කටයුතු වැඩි මේක දානයක් දී ගන්න වෙලාවක් නැහැ. මෙන්න මේ විදිහට අර Tamanට කාල වේලාවක් නොමැති භාවයක් හරි කියනවර වෙලා ඒ පුද්ගලයා අනාගතේ කොහොම හරි දෙන්නම් කියන තැනට හැදෙනකන් භික්ෂුව ඒ පුද්ගලයාව වෙලනවා. කොහොමවත් පිටලා පැනලා යන්න බැරි වෙනවා. වෙලනවා කියලා කියන්නේ අල්ලලා බැඳ ගන්නවා. අල්ලලා බැඳ ගන්නවා පැනලා යන්න බැරි වෙනවා. තොර භික්ෂුව මේ කියන කාරණය නිසා උපාසක මහත්මයාට නෑ මම මේක දෙන්නේ නෑ කියලා නොකියන්න බෑ. එහෙම එහෙම කියන්න බෑ. දෙන්නේ නෑ කියලා කියන්නේ නැතුව කොහොම හරි දෙනවා කියලා කියන්න සිද්ධ වෙනවා. අන්න ඒ தത്വෙට ඒ අදාළ භික්ෂුන් වහන්සේ අදාළ උපාසක මහත්මයාව වෙලනවා නම් අන්න ඒ වෙලන එකට කියනවා උන්නහනා කියලා. ඒ වගේම සමුන්නහනා කියලා කියන්නේ ඔව් ඒක පිළිබඳව තවත් අර්ථකථනයක් අපිට ඉදිරිපත් කරනවා විශේෂ මාර්ගයේ අතවා කියලා. එහෙම නැත්නම් තවත් අර්ථ විකල්පයක් තියෙනවා. මොකක්ද මේ උන්නහනා කියලා කියන්නේ? උච්චහත්තන් දිස්වා කුතෝ ආවතං කුතෝ ආවතං උපාසකත් කුච්චති. දැන් ස්වාමීන් වහන්සේ යම් ගමනක් යන එහෙම නැත්නම් පන්සලේ ඉන්නකොට උපාසක මහත්මයෙක් එනවා. උපාසක මහත්මයා එනකොට උපාසක මහත්මයා අතේ කුක් ගහක් තියෙනවා. කුක් ගහක් තියෙනවා. කුක් ගහක් තියෙන උපාසක මහත්මයා දැකලා කියනවා කුතු ආබතං උපාසකං. උපාසක මහත්මයා කොහේදලා දෙන්නේ? එතකොට කියනවා උච්චකේතතෝ වන්තේ. ස්වාමීනි මේ කුක් කෙතේ ඉඳලා දෙන්නේ කුක් කෙතේ ඉඳලා ඉන්නේ. ඉතින් දැන් ස්වාමීන් වහන්සේටත් අර උපාසක මහත්මයාගේ අතේ තියෙන කෑල්ලෙන් කෑල්ල ඡණ්ඩ වළඳන්න කැමැත්ත තියෙනවා. කැමැත්ත තියෙන නිසා අහනවා කිං තත්ත උච්ච මදුරම් මේ මොකද මේ උක් එහෙ උක් මේ රහයිද නුත මිහිරේද කියලා අහනවා. කිං තත්ත උච්ච මధుර ඒ ඒ උක්කතේ උක් මිහිරේද කියලා අහනවා. ඉතින් එතකොට උපාසක මහත්තයා දෙනවා මේ මේ ස්වාමීනි මේ වළඳලා බලන්නකෝ කියලා මේ උක්ගහක් දෙනවා. උක්ගහක් වළඳලා බලන්න කියලා දෙනකොට වික්ෂුන් වහන්සේ ඒ උපාසක මහත්මයාව ටිකක් අවුලටපත් කරන කොහොමද? නවපාසක බික්කු සූච්චුම් වේධාගම. උපාසක මහත්තයා වික්ෂුන් වහන්සේලාට මේ මේ උක් දෙන්න කියලා කියන්න බෑ. හරි. න උපාසක බික්කු සුප්පුන්ජි උච්චුන් දේතහති වත්තුන් වට වික්ෂුන් වහන්සේලාට උත් දෙන්න කියලා කියන්න බෑනේ කියලා කියනවා. ඒතර දැන් උපාසක මහත්මයා අවුලකටපත් වෙනවා. කොහොමද අවුලකටපත් වෙන්නේ? දැන් එයාට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ උග්ඝහ බලදන්න කැමැති. ඒ නිසා මම ස්වාමීන් වහන්සේට උග්ඝහ දෙනවා කියලා. දෙනවා කියලා වරලා දෙන්න ලෑස්ති වෙනකොට කියනවා ස්වාමීන් වහන්සේ කියනවා අනිත් පැත්තෙන් උපාසක මහත්මයා වික්ෂුන් වහන්සේලාට කැප නැහෙනි උත් දෙන්න කියලා ඊළඟට කියලා කියනවා. එතකොට මේ මහත්මයා ටිකක් තමන් දැන් මේ දක්වා හිටියේ निराවුල් අදහසකින් හිටියේ. निराවුල් අදහසකින් හිටියනේ මේ ස්වාමීන් වහන්සේ මම උගහක් බලන්න කැමැති වෙන්න ඇති මේ කියන්නේ. හැබැයි දැන් අර වික්ෂුන් වහන්සේගේ වචනයත් එක්ක තමන් ටිකක් අවුලකටපත් වෙනවා. පරාදේ මම ඉස්සරලා ස්වාමීන් වහන්සේ ඉල්ලුවන මේ ස්වාමීන් වහන්සේට මම ඉස්සරලාම කතා කරලා කිව්වනම් ස්වාමීන් වහන්සේ වළඳනවනේ දැන් මේ කතා හිත ස්වාමීන් වහන්සේ බලදන්නේ අන්න දැන් මේ උපාසක මහත්මයා යම් අපහසුතාවයකටපත් වෙනවා. එහෙම අපහසුතාවයකටපත් වුනහම ඒකේ ඊළඟ தත්වය තමයි ඒ මහත්මයා ඊළඟ සැරේ නැවිල්ලවලා එහෙම බලබලා ඉන්න ඊළඟ සැරේ ඇවිල්ලා ඉස්සලාම ස්වාමීන් වහන්සේට දීලා ඉන්නවා. ඒතර බලන්න මේක තුලින් බලාපොරොත්තු වෙන අනාගතයේ වෙන ප්‍රත්‍ය උත්පාදනය කරගන්න ක්‍රමයක්. ඒ නිසා අන්න ඒ විදිහට දායක මහත්මයා යම්කිසි निराවුල් තත්වයක ඉන්නේ. හැබැයි එයාව අවුල් තත්වයකට පත් කරනවා. පත් කරලා එයාව යම් අපහසුතාවයකට පත් කරලා ඒක තුලින් ප්‍රත්‍ය අනාගතය උත්පාදනය කරගන්න උත්සාහ කරනවා. එහෙනම් ඒකට කියනවා මුන්නහනා කියලා. ද්‍රාජීවි අපිරිසිදු වෙන ලපනා නිර්දේශයේ ඊළඟ කොටස තමයි ඒ උන්නහනා කියලා අපි කියුවේ. ඊළඟට තියෙනවා සමුන්නහනා කියලා. සබ්බතෝ භාගේන පුනක් පුනං උන්නහනා සමුන්නහනා. සර්වාකාරයෙන්ම අවුලේට දාලා නිතරම කතා කරනවා නම් ඉතින් කියනවා සමුන්නාන කියලා සං කියන උපසර්ගය දාලා උන්නාන කියන වචනේ. ඒකේ වැඩිපුර කියන දෙයක් නැහැ. උක්කාචනා කියලා කියන්නේ උද්දීපනය කරනවා කියලා කියන එක. යමක් උද්දීපනය කරනවා. මොකක්ද උද්දීපනය කරනවා කියලා කියන්නේ? ඒතං කුලං මයන් යෝජානාති සචේත දෙය දමු පජති මයි මේ උදේති. යම්කිසි පුද්ගලයෙක් උද්දීපනය කරලා ඒ පුද්ගලයාව තව දුරටත් උලුප්පලා පෙනනවා නම් අහවල් කට්ටිය ඉතින් මම තමයි දන්නේ. ඉතින් එතන ඉතින් මොනවා හරි දානයක් දෙනවා අනිවාර්යෙන් මට දෙනවම තමයි. යමක් තියෙනවනම් මට දෙනවම තමයි. ඒතර අන්න ඒ අදාළ පුද්ගලයා Tamanට ප්‍රත්‍ය දෙන තත්වයටපත් කරන්ද අනෙක් අය එක කතා බහ කරනකොට ඒ පුද්ගලයා උස්තාවක තියලා කතා කරනවා. තමන් ඒ පුද්ගලයා කියන්නේ උලුප්පලක් කතා කරනවා. උද්දීපනය කළ කතා කරනවා. අසවල් මහත්මයා ඉතින් මමව මමව තමයි දන්නේ. ඉතින් අසවල් පාසල් මහත්මයා ඉතින් එතන ඒ පාසල් මහත්මයා මොනවා හරි ඉතින් දානයක් දෙනවා නම් අනිවාර්යයෙන් මට දෙනවම තමයි. ඒතර මේ මහත්මයා හිතනවා දැන් මම ඊළඟට දුන්නේ නැත්තම් මේ ස්වාමීන් වහන්සේ අපහැදෙයි මං කෙරෙහි. ඒ නිසා ඊළඟ වතාවේ වතාවේ අනිවාර්යෙන් දෙනවා. ඒතර මේ විදිහට කරනවා නම් ඒකට කියන උක්කාචනක් කියලා. උක්කාචන. ඒතර තමන්ව උද්දීපනය කරලා දක්වනවා. ඒකේ ඒ පිළිබඳව අපට දක්වනවා තේලම් තේල කන්දරික වත්තු කියලා කතාවක් වෙතනදී අපිට විසුද්ධි මාර්ගය ඉදිරිපත් කරනවා. දැන් මේ උක්කාචනා කියන තත්වයට උදාහරණයක් විතර දැන් මේ ලපනා නිර්දේශේ භික්ෂුවකට තමන්ගේ ආජීවය අපිරිසිදු වෙන්න පුළුවන් ආකාර මොනවද කියලා කතා කරන තැන ඒ ආජීවය අපිරිසිදු වෙන ආකාරයන් ගැන කතා කරනකොට මොනවද ඒ ආජීවය අපිරිසිදු වෙන ආකාරයන් ඒ ඔස්සේ සාකච්ඡා කරගෙන යන්නේ මේ කතාව තමයි අනෙක් උපාසක මහත්වරු අනෙක් අය එක්තරා විදිහකට උද්දීපනය කරලා ඒ අයව ඔසවලා තියලා ඒ අයව උලුප්පලා දක්වනවා Tamanට ප්‍රත්‍ය දෙන පුද්ගලයෙක් විදිහට උලුප්පලා දක්වනවා. ඒ පිළිබඳව අපිට උදාහරණයක් දක්වනවා තේල කන්දරික වස්තු කියන උදාහරණය. මොකක්ද තේල කන්දරික වස්තු කියන්නේ? දේකිර බික්කු ඒකං ගාමං පවිසිත්වා ආසන ශාලාය නිසීදිත්වා කුමාරිකම් පක්කෝසින්සු භික්ෂුන් වහන්සේලා දෙන්නේ ගමට ගිහිල්ලා ආසන ශාලාවට ආසන ශාලාව කියන්නේ දාන ශාලාව දාන ශාලාවට ගිහිල්ලා ඉඳගෙන ඒ දාන ශාලාව එතන ආපු කුමාරිකාවකට කතා කරා. තාය ආගතාය తත්‍රේකෝ తත්‍රේකෝ ඒකම් පිච්චේ. එතකොට ඒ කුමාරිකාව විසින්ට ආවහම එක්කෙනෙක් අනෙක් එක්කනායන් අහනවා අයම් බන්තේ කස්ස කුමාරිකා. මේ ස්වාමීනි මේ කාගේ කුමාරිකාවද? අම්හාක උපට්ඨායිකාය තේලතන්ත්‍රිකාය දීතා. අපේ අර දායක මහත්මියක් දායිකාවක් ඉන්නවනේ තේලකන්දරික කියලා. ඒ තේලකන්දරික කියන දායිකාවගේ දියණිය නෙමෙයි. ඉමිස්සා මාතා මයිගේ හංගතේ සප්තින් දදමානා ගටේ නේවදීති. මේ මෑයගේ ගෙදරට ගියාම මම මේ අයගේ ගෙදරට ගියොත් එහෙම ගිතෙල් දෙනකොට දෙන්නේ කලගෙඩියෙන්මයි දෙන්නේ. අය ගිතෙල් ටික ටික දෙන්නේ නැහැ. කෙලින්ම ගිතෙල් කලගෙඩියෙම පුරවලා තමයි මට දෙන්නේ. කලගෙඩියෙන්ම තමයි මට දාලා දෙන්නේ. අයම්පි මාතාවී ගතියෙන් දීති මේ තැනපිටේ අම්මා වගේම තමයි හරීම ශ්‍රද්ධාවන්තයි හරීම ශ්‍රද්ධාවන්තයි ගීතේ දෙනවා නම් අය ඉතින් කලගෙඩියම තමයි දාලා දෙන්නේ ටික ටික පොඩ්ඩ හැන්ද හැන්ද දාලා දෙන්නේ මෙන්න මේ විදිහට අර දියණියව එහෙම නැත්නම් ඒ දියණියව ඒ කුමාරිකාව එක්තරා විදිහකට උලුප්පලක් දක්වනවා Tamanට නිතර ප්‍රත්‍ය දෙන පුද්ගලෙක් ශ්‍රද්ධාවන්ත කෙනෙක් විදිහට මෙන්න මෙහෙම දැක්වුවාම මේ පුද්ගලයාට මේ කාරණා ඇහෙනකොට කල්පනා කරනවා මම මම දැන් මෙහෙම දුන්නේ නැත්නම් ඊළඟට ස්වාමීන් වහන්සේ මං කෙරේ ඊළඟට ඔය වගේම නුගුණක් කියයින් තව තැනකදී එනිසා දැන් දෙන්න ඕනේ. එනිසාන්න අදාළ මහත්මිය ඊළඟට කල්පනා කරන එන්න ඊළඟ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේට කීතෙල් දෙනවා නම් කලගිරියම ඉස්සරහට ගෙනල්ලා කලගිරිය පිටීම දෙන්න ඕනේ කීතෙල්. සාන්න ප්‍රත්‍ය උත්පාදනයේ සිද්ධ වෙනවා. ඉතින් එහෙම කරනවා නම් ඒකට තමයි කියවේ උක්කාචනා කියලා. එතකොට යම්කිසි කුලයක් උද්දීපනය කරලා Tamanට ප්‍රත්‍යදෙන පුද්ගලයෙක් විදිහට උසස් භාවයට පත් කරලා උලුප්පලා පෙන්නනවා නම් ඒකට කියනවා උක්කාචනා කියලා. ඒ සඳහා තමයි මේ තේලකන්දරික වස්තුව කතන්දරේ අපිට කියන්නේ. ඒ වගේම සමුත්කාචනා කියන්නේ සබ්බතෝ භාගයන කියන්නේ ਸਰව ප්‍රකාරයෙන්ම මේ විදිහට උද්දීපනය කරනවා ඒකට කියනවා සමුත්කාචනා කියලා. අනුප්පිය භානිතා. අනුප්පිය භානිතා කියලා කියන්නේ සත්‍යානුරූපං ධම්මානුරූපං වා අනතුලෝකෙත්තා පුනක් පුනම් පිය බඳන මේද සත්‍යයට අනුරූප අනුරූපයිද ධර්මයට අනුකූලයිද කියලා බලන්නේ නැහැ මේ මම මේ කියන කාරණේ සත්‍යයක්ද ධර්මයක්ද ඒක ඇත්තක්ද ඇත්තට අනුව යන දෙයක්ද එහෙම නැත්නම් ධර්මානුකූල දෙයක්ද කියලා හිතන්නේ නැතුව දායක මහත්මයෙක් ආවම ඉතින් ප්‍රිය කතාවම කතා කරනවා එයා කැමති දේවල්ම කතා කරනවා. එයා කැමති දේවල් තුල සමහර ලාවට ඇත්ත තියෙන්නත් පුළුවන් බොරු තියෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ධර්මයේ වෙන්නත් පුළුවන් අධර්මයේ වෙන්නත් පුළුවන්. හැබැයි අර උපාසක මහත්මයා මේ කතාන්දරේ කතා කරන්න කැමති. කැමති නිසා ඒ උපාසක මහත්මයා කැමති දේම කතා කරනවා. ආන් ඒකට කියනවා අනුත්ය භාණිකා කියලා. එතකොට මේ විදිහට අදාළ යම්කිසි උපාසක කෙනෙක්ගේ ශ්‍රද්ධාව දිනා ගන්න, ඒ අයගේ සිත දිනා ගැනීම සඳහා කරන ප්‍රයෝගයක් තමයි මේ සඳහන් කරන්නේ. අනුක්තිය භාවිතා කියන දැන් අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් කෙනවා අපි දේශපාලනය කතා කරන්න කැමති. ත්‍රිභික්ෂුන් වහන්සේත් ඒ පුද්ගලයා ආව දේශපාලනයම කතා කර කර ඉන්නවා. ඒක ධර්මානුරූප නොවෙන්න පුළුවන්. ධර්මානුරූප නොවුනට ඒකම කතා කරගෙන ඉන්නවා. ඒක තුලින් උත්සාහ කරනවා ඒ පුද්ගලයාගේ නැවත නැවතත් ප්‍රිය භවය ඇති කරගන්න. අන්න ඒ නිසා ඒකට කියනවා අනුප්පිය භාණිතා කියලා. චාටු කම්මිතා කියලා කියන්නේ නීච බුද්ධිතා. ඊළඟ කාරණේ තමයි චාටු කම්මිතා. නීච බුද්ධිතා අත්තානං හෙට්ටතෝ හෙට්ටතෝ තපෙත්තා වත්තන. තමන්ව පුළුවන් තරම් පහත්ව තියලා කතා කරනවා. අර දායක මහත්මයාව ඉස්සල්ලා අපි කතා කරා දායක මහත්මයා උසස් තැනකින් තියලා කතා කරනවා කියලා. ඒ අපි කියන්නේ මොකද උල්ලපනා කියන කාරණයෙන් සඳහන් කරා දායක මහත්මයාව මෙයා ඉතින් බොහොම ලොකු දානපතියක් කියලා ඒ පුද්ගලයා උසස් තැනක තියෙනවා තමයි. ඒකත් එක්තරා විදිහකට ආජීවය අපිරිසිදු වෙන ක්‍රමයක්. අපි මිත්‍යා ආජීවය වෙන අපිරිසිදු ආජීවය. ඒ වගේම තමයි තමන්ව පහත් කරලා කතා කරනවා. ඒ කියන්නේ අපේ හීනමානය කියලා කියන්නේ. හීනමානයේ විදිහට තමන්ව නිතරම පහත් කරලා කතා කරනවා. අපිට ඉතින් මේ ඕවා බෑනේ ඉතින් මේ මහත්තර කරන දේවල් ඉතින් අපිට කරන්න බෑ. ඉතින් අපි ඉතින් බොහොම අමාරුවෙන් මේ ජීවත් වෙන්නේ ඉතින්. ඒ විදිහට අර තමන්ව පුළුවන් විදිහට පුළුවන් තරම් පහත් කරලා කතා කරනවා නම් අර උපාසක මහත්මයාව උසස් භාවයට පත් වෙන විදිහට තමන්ව පහත් කරලා කතා කරනවා නම් ඒකට කියනවා චාක්කම් එකක් කියලා. ඒතර ඒක තුලිනුත් ඒ පුද්ගලයාගේ එක්තරා විදිහකට අවධානය ඇති කරගෙන ඒ අවධානය දිනාගෙන ඒ තුලින් තමන් දායකයට වඩා පහත් පැවැත්මක් තියෙන කෙනෙක් කියලා පෙන්නලා ඒ තුලින් අවධානය දිනාගෙන ඒ තුලින් තමන්ට ප්‍රත්‍ය උත්පාදනය කරන බලාපොරොත්තු වෙනවා. ඒකට කියනවා චාටුකම්මිතා කියලා. ඊළඟ කාරණේ තමයි මේ දායක මහත්වරුත් එක්ක කතා කරනකොට අපිට තවත් එක්තරා ක්‍රමයක් මුග්ග සූප්‍යතා. එතකොට දැන් මේ මේ හැම කාර්යයකම මේ ලපනා කියන විදේශය තුල තින්නේ අපිට මොන ගෙන්නේ? භික්ෂුවක් තමන්ගේ ආජීවයේ අපිරිසිදු වෙන විදිහට දායකවරුත් සමග කතා බහ කරන ක්‍රම. තමන්ගේ ආජීවයේ අපිරිසිදු වෙන ආකාරයට දායක මහත්වරුත් සමග කතා බහ කරන ක්‍රම තමයි මේ ලපනානි විදේශ පුරාවටම අපිට මොන ගහන්නේ. ඒතර මුග්ග සූප්‍යතා කියලා කියන්නේ මුග්ග කියලා කියන්නේ මුං වලට. එතකොට මුග්ග සූප්‍යතා කියලා කියන්නේ මුග්ග සූප මුග්ග සූප සදිශතා කියලා කියනවා. මුං සූපයක් වාග් කියලා කියනවා. සූප කියලා කියන්නේ මුං ආදී දේවල් කම්බලක් ඝනව තියෙන දෙයට කියනවා සූප කියලා. ඒතර මුග්ග සූප සදිස්ථා කියලා කියන්නේ මුං සූපයක් වාගේ කියලා. මොකක්ද මුං සූපයක් වාගේ කියලා කියන්නේ? යතාහි මුග්ගේසු පච්චමානේසු කෝචි දේවන පච්චති අවශේෂ පච්ඡන්ති. මුං සම්බර කොට සමහර මුං ඇට තියෙනවා ඒවා තැම්බෙන්නේ කියලා කියනවා. දැන් අපි දන්නවා ගෙවල මුන් පම්බනකොට අපි අපි ගමේ ඒවා කියනවා යක් කැට කියලා කියනවා. යක් කැට කියලා කියන්නේ මේ මුන් ඇටවල සමහර ඒවා තියෙනවා යක් හැම්බෙන්නේ. ඒක අර තැම්බිච්චි මුං ඇර ටික වලඳනකොට අතරින් පතර තැම්බිච්චි නැති යක් කැටයක් හැපෙච්ච ගමන් අපරාධේ මේ මුං ඇටවලදී කියලා හිතෙනවා. හරි. එතකොට ඒ තරම් අර අර තැම්බිච්චි නැති කාර එක අපේ කටට අහු වෙනකොට. එතකොට ඒ එහෙම සමහරලාට අතරින් පතර තියෙනවා තැම්බිච්චි නැති මුං ඇට. අන්න ඒ වාගේ යස්ස එවං යස්ස පුද්ගලස්ස වචනේ කිංචිදේව සත්‍යං හොති. යම් කිසි පුද්ගලයෙක්ගේ කතා බහ තුළ කොටසක් සත්‍ය තියෙනවා. ශේෂං අලීකං තව කොටසක් තියෙනවා අසත්‍ය. ආන් එහෙම යමෙක් කතා කරනකොට ඇත්තයි බොරුයි කියන දෙකම මිශ්‍රව කතා කරනවා නම් අයම් පුද්ගලෝ මුග්ග සූත්‍රයෝති උච්චති. ආන් ඒ පුද්ගලයාට කියනවා මුග්ග සූත්‍රය කියලා. ඒ පුද්ගලයා කියන මුග්ග සූත්‍රය කියලා. තස්ස භවෝ මුග්ගසූප්‍යතා ඒ වාගේ පුද්ගලයේ ස්වභාවය තමයි කියන්නේ මුග්ගසූප්‍ය භාති කියලා. එතකොට එහෙමනම් හරියට මුං එකක් තැම්බුවම මුං එකේ අතරමැද නොතැම්බිච්චි මුංකටක් තියෙනවා. තැම්බිච්චි මුංකටක් තියෙනවා. මේ දෙකම තියෙනවා වාගේ. යම්කිසි පුද්ගලෙක් කතා බහ කරනකොට ඇත්තක් කතා කරනවා, බොරුත් කතා කරනවා, දෙකම මිශ්‍රව කතා කරනවා. ආන් මේ දෙක මිශ්‍රව කතා කිරීමට කියනවා. සත්‍ය අසත්‍ය මිශ්‍රව කතා කිරීමට කියනවා. මුග්ග සූත්‍රය කියලා. තුරන්න. එහෙමත් එක්තරා විදිහකට මේ දායකයන් සමග ගිහි අය සමග කතා බහ කරන ක්‍රම තියෙනවා අපිට ආජීවය අපිරිසිදු වෙන. ඒකට ඒ දැන් යම් කිසි උපාසක මහත්මයෙක් සමග කතා බහ කරගෙන යනකොට අපිට හිතෙනවා නම් දැන් මේක ඇත්තම කියාගෙන ගියොත් මේ පුද්ගලයා අපහැදෙන්න පුළුවන් අපිට. ඒ නිසා මේ පුද්ගලයා පැහැදීම ඇති කරගන්න ඇත්තම කියන්නේ නැතුව ටිකක් බොරු මිශ්‍ර කරලා කතා කරනවා. එහෙම කතා කරනවා නම් අන්න ඒක මොග්ග සූත්‍රයතාවය ආජීවී අපිරිසිදු වෙන ක්‍රමයක් කියලා කියනවා. අවසාන කාරණේ මේ ලපනා කියන නිर्देशය තියෙන්නේ පාරිබට්ඨ්‍යතා කියලා කියනවා. පාරිබට්ඨ්‍යතා කියලා කියන්නේ මොකද්ද මේ පාරිබට්ඨ භාවය කියලා කියන්නේ? දැන් අපි කතා කරා කරුණු ගණනාවක් සාකච්ඡා කරා අවසාන කාරණේ තමයි මේ ලපනා නිर्देशය අපිට තියෙන්නේ පාරිබට්ඨතා කියලා කියනවා. පාරිබට්ඨතා කියලා කියන්නේ ඒකට අපි කෙටියෙන්ම කියනවා නම් ළමයි නලවන කියන කාරණය. කුල දරුවන් ඇකෙන් වඩා ගැනීම කියන කාරණය. ඒතර මොකක්ද මේ ළමයි නලවනවා කියලා කියන්නේ? පාරිබත්ත භාවෝ කියලා කියන යෝහි කුලධාරකේ දහතීවිය අංකේනවා කන්දේනවා පරිවටති. ධාරේටි පිනත්තු. ඉතින් යම්සි භික්ෂුවක් තමන්ගේ දායක මහත්වරුගේ දරුවන් දරුවන්ව තමන්ගේ ඇකයෙන් එහෙම තමන්ගේ උරහිසෙන් කඳෙන් දරා ගන්නවා. වඩා ගන්නවා කියලා කියනවා. ළමයි වඩා ගන්නවා කියලා කියනවා. ඒතර කුලධාරකයන් කියලා කියන්නේ මේ කුල කාන්තාවන් තමන්ගේ දරුවන්ව යම් විදිහකට වඩා ගන්නවා නම් අන්න ඒ වඩා ගන්න ආකාරයට භික්ෂුවක් දරුවෙක් වඩා ගන්නවා නම් අන්න ඒකට කියනවා පාරිබට්ඨ භාග කියලා. එතකොට මේක එක්තරා විදිහකට දැන් අපි මීට කලින් අර කුහන ආදී නිර්දේශවලදී අපිට මුලින් මුණ ගැහුණා ළමයින්ව නලවන්න අපි යම් යම් වචන කතා කරලා ළමයින්ව නලවනවා නම් ඒකත් එක්තරා විදිහට මිත්‍යාජීවී කොටසක්. දැන් මෙතන කතා කරන්නේ ඒ වගේම තමයි දරුවන් වඩා ගැනීම කියන කාරණය. දරුවන් වඩා ගන්නවා නම් ඒකත් මිත්‍යාජීවිත යන ආජීව අපිරිසිදු වෙන ක්‍රමයක්. එතකොට අපි අර දැන් අපි ළමෙක් අඬනකොට ඒ ළමයා කෙනෙක් සනසන්න ළමයා වඩා ගන්නවා. ළමයා වඩාගෙන එයා නලවනවා. ඒතර භික්ෂුවත් යම් කිසි විදිහකට උපාසක මහත්තුරු සේනාසනයට ආවම විහාරස්ථානයට ආවම ඒ උපාසක මහත්මයාගේ දරුවා දැන් අඬනවා නම් භික්ෂුව කණේ ආයෙත් කියලා කරලා වඩා ගන්නවා. අන්න එතකොට තමන්ගේ ආජීවය අපිරිසිදු වෙන, තමන්ගේ සීලය අපිරිසිදු වෙන ක්‍රමයක් වඩපත් වෙනවා. ඒකට කියනවා පාරිබට්ට පාවි කියලා. රන්නේ පාරිබට්ට භාවය තමයි පාරිබට්ට කියලා කියන්නේ. ඒතර මෙතන අපි ගත්තාම මේ ලපනා නිර්දේශ අදාළව අපි සාකච්ඡා කරන කරුණු ගණනාවක් තියෙනවා මොනවද? ලපනා නිර්දේශී අපි කතා කරා ආලපනා, ලපනා, සල්ලපනා, උල්ලපනා, සමුල්ලපනා, උන්නහනා, සමුන්නහනා, උක්කාචනා, සමුක්කාචනා, අනුත්‍ය බහනිතා, චාටුකම්‍යතා, මුග්ගසුප්ප්‍යතා, පාරිවර්තතා. දැන් බලන්න යම්කිසි භික්ෂුවක් ලාභ සක්කාර සිලෝක සම්නිච්චිතස්ස පාපිච්චස්ස ඉච්ඡාපතස්ස ලාභයක් සත්කාරයක් කීර්ති ප්‍රශංසාවක් නිශ්චිත වෙච්ච ඒ ආදියකින් මැඩිච්චි පාපිච්ඡස්ස ලාමක ආශාවක් සහිත ඉච්ඡා ප්‍රකටස්ස මේ ලෝභයෙන් නැඩුනා වූ භික්ෂුවක් ඒ භික්ෂුවකගේ අනෙක් කායට සිද්ධ කරන මේ ආලපනා ලපනා ආදී මේ සඳහන් කරපු කතා සමුදායම මේ සංවාද සමුදායම මේ දායකයන් සමග කරන කතා බහ සියල්ලම අපිට කියනවා ලපනා කියන මිත්‍යා ආජීවයට අයිති වෙනවා කියලා. ඒතර අපි මිත්‍යා ආජීවය පිළිබඳව අපි සඳහන් කරේ පැහැදිලි කරේ යාපන ආජීව හේතු පඤ්ඤස්ථානං චන්නං සික්ඛාපදානං වීතිකමස්ස ආජීව හේතුෙන් පනවපු ශික්ෂාපද හයි වීතික්‍රමණය එහෙම නැත්නම් කුහණ ලපනානේ මිත්‍තිකතා ආදී පාප ධර්ම වල මිත්‍යා ආජීවෙන් වැළකීම කියන එක. ඒකේ අපි කුහණා කියන එකයි ලපනා කියන එකයි තමයි පැහැදිලි කරේ. අපේ ඊළඟ කාරණේ තමයි මේ ආජීවය පිරිසිදු ඊළඟ කාරණේ නේමිත්‍ති කතා කියලා කියනවා. මොකක්ද නේමිත්‍ති කතා කියලා කියන්නේ? සත්‍යකතම නේමිත්‍ති කතා කියලා අපිට පැහැදිලි කරනවා. මොකද නේමිත්‍ති කතා? ලාභ සක්කාර සිලෝභ sannisitassa පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යාපරේසං නිමිත්තං නිමිත්ත කම්මං ඕභහසෝ ඕභහස් කම්මං සාමන්ත ජප්පා පරිකතා අයං උච්චති නේමිති කතා එතකොට වෙනත් කෙනෙක්ගේ නිමිත්තන් නිමිත්ත කතා කිරීම නිමිත්ත කම්මං කියන කාරණේ ඕභාස කියන එක ඕභාස කම්ම කියන එක සාමන්ත ජප්ප කියන එක මෙන්න මේ කරුණු ටිකට තමයි අපිට කියන්නේ නිමිති කතා කියලා. එහෙනම් අපි මේ කියන කොටස් පිළිබඳව එක එකක් සාකච්ඡා කරන්න ඕනේ. මොකක්ද නිමිත්තන් කියලා කියන්නේ? නිමිත්තන් කියලා කියන්නේ යංකින්චි පරේසං පච්චේ දාන සංජාය සංඥා ජනකං කාය වචී කම්ම. අනිත් කෙනාට ප්‍රත්‍යක් දෙන්න හිතෙන විදිහට අපි යම් කිසි කාය කර්මයක් වචී කර්මයක් කරනවා නම් අන්න ඒක කියනවා නිමිත්තම් කියලා. හරි. එතකොට අපි මේ කතා කරන ක්‍රමයෙන් අනිත් කෙනාට හිතනවා නේ මේ අරමුණ දෙන්න ඕනේ කියලා. හරි. ඒ පුද්ගලයාට දීම සඳහා ප්‍රත්‍ය දීම සඳහා යම් කිසි සංඥාවක් ඇති කරන විදිහට කාය වචී කර්මයක්. අපි උපාසක මහත්මිය කියනවා ඒ උපාසක මහත්මයා ආවහම යම් සිදායක මහත්මිය කෙනා ඒ දායක මහත්මයා ආවා මේ දායක මහත්මයාට අපිට මොනවා හරි දෙන්න හිතෙන විදිහට අපි යම් කිසි කතාවක් කරනවා ආන් ඒ තුලින් අපි ප්‍රතිඋත්පාදනය කරගන්නවා නම් ඒකට කියනවා නිමිත්තන් කියන ආජීවයේ අපිරිසිදු වෙන කියලා. එතකොට දැන් අපි සාමාන්‍ය දායක මහත්වරුත් එක්ක කතා කරාම අපි කෙරෙහි පැහැදිලා යමක් අපිට පූජා කරනවා නම් වික්ෂුන් වහන්සේ කෙරෙහි පැහැදිලා යමක් පූජා කරනවා නම් ඒක නෙමෙයි මේ කියන්නේ. අපේ මේ කතාව තුළ ඇතුලේ තියෙන ඒක Taman තමයි දන්නේ Taman කතා කරන Taman දන්නා මේ කතාව තුළ මේක අහලා මේ මහත්තුරු අපිට මොනවද දෙන්න තීරණය කරයි කියලා. ඒතර අන්න මේ ප්‍රත්‍ය දෙන්න හිතන විදිහට කරන කාය වචී කර්මයට කියනවා නිමිත්තම් කියලා. ඒතර දැන් මේවා අපි කතා බහ කරනකොට අපිට වර්තමානයේ ඇති වෙන තත්ත්වයන් හරිම සමහරලාට සෝචනීයයි. සමහරලා පුදුම කොහොමද මේ දේවල් විස්තර කරන්න කියලා හිතනවා. සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වචනේ තමන්ම කෙලින්ම තමන්ට මේක දෙන්න කියලා ඉල්ලන අවස්ථාවක් තියෙනවා. එතකොට සමාජ මාධ්‍යයක තමන් දානවා නම් තමන් හරි පෝස්ට් එකක් හදලා දාලා මට මේක දෙන්න කියලා ඉල්ලනවා නම් එතකොට මේ නිමිත්තන් කියලා කියන එක කියන අඩුමතරමේ තමන් තවත් කෙනෙකුට එමත් ප්‍රත්‍යක් දෙන්න හිතෙන විදිහට අනෙක් අයගේ සිතට සිතක් උපදවන විදිහට කායමක් කර්මයක් කරන එකත් එක්තරා විදිහට ආජීව අපිරිසිදුන් ක්‍රමයක් කියලා. එතකොට අපි දැන් සමාජ මාධ්‍ය ජාලයක් පරිහරණය කරන පුද්ගලයන් කියලා කියන්නේ විශාල පිරිසක් වෙන. ඒ තුල අපිට පවරවු පිරිස ඉන්න පුළුවන්, පවරපු නැති අය ඉන්න පුළුවන්. ඒතර මේ හැම සියලු දෙනාටම පොදුවේ අපි වික්ෂුවක් විසින් දානවා. වික්ෂුවක් දානවා නම් අපිට මෙන්න මේදී අවශ්‍යයි කියලා. ඒතර මේ දැමීම තුල අපේ ආජීවය අපිරිසිදු වෙනවා. එතකොට ඒකට නොයෙක් නොයෙක් කතා ඇති වෙයි. ඉතින් ඇයි දැන් මෙහෙම කරන්න නැතුව කොහොමද අපි කරන්නේ මේවා කියලා. නමුත් අපි මේ කියන්නේ ධර්මය ධර්මය තුළ තියෙන ඒක ආජීවයේ අපිරිසිදු වෙන ක්‍රමයක් කියලා. නිමිත්තං නිමිත්ත කම්මං කියලා කියන්නේ ඔන්න අපිට උදාහරණයක් ඇසුරින් සඳහන් කරනවා මොකද නිමිත්ත කම්ම කියලා කියන්නේ කාදනියං ගහෙත්වා ගච්ඡන්තේ දිස්වා කිං කාදනියං ලබිත්තාති ආදිනාය නිමිත්ත කරනවා නිමිති කියනවා කවුරු හරි කෑමක් අරගෙන යනවා දැකලා කියනවා ආ මොනවා හරි කන්න හම්බෙලා වාගේ මොනවා හරි කෑමක් හම්බෙලා වාගේ කියලා කියනවා. හරි දැන් අපි හිතමු කවුරු හරි උපාසක මහත්මයෙක් කෙනෙක් තමගේ ගෙදර පරිහරණයට අපි හිතමු භික්ෂුන් වහන්සේ වළඳන්න කැමැති කෑමක් අරගෙන යනවා දකින්න. අපි හිතමු භික්ෂුන් වහන්සේ උදාහරණයක් විදිහට භික්ෂුන් වහන්සේ වළඳන්න කැමැති පාන්. පාන් වළඳන්න කැමැති ඒතර උපාසක මහත්මයෙක් දැන් මේ ගෙදර තමන්ගේ කෑමට පාන් අරන් එනවා. එතකොට ස්වාමීන් වහන්සේට පාන් වළඳන්න ඕනේ කියලා හිතිලා ඒ අදහසත් ඇතුලේ තියෙනවා. හිතිලා කියනවා මේ ආ උපාසක මහත්තයා පාන් ගෙනියනවා වාගේ කියලා කියනවා. එතකොට අන්න පාන් ගෙනියනවා වායේ කියවම ස්වාමීන් වහන්සේට පාන් කන්න කැමතිද නැහැ. ස්වාමීන් වහන්සේට පාන් දෙන්න ඕන නැත්නම් නැහැ කියලා. ආන්ගේ විදිහට නිමිති කරනවා නම් ඒකට කියනවා නිමිත්ත කම්මං කියලා කියනවා. ඒ වගේම ඕභාස ඕභාස කියලා කියන්නේ පත්‍ය ප්‍රතිසංයුක්ත කතා කියලා කියනවා. කියන්නේ අපිට එක්තරා විදිහකට පත්‍යක් පිළිබඳ කතා නිරන්තරයෙන් කතා කරනවා. හරි. එතකොට දැන් භික්ෂුන් වහන්සේ මුණ ගැහෙන්න දායක මහත්මයා දායක මහත්මිය කියනවා දායක මහත්මයා ආපු වෙලාවේදී ඉතින් මේ කාර්යයෙන් භික්ෂුන් වහන්සේට ප්‍රත්‍ය දුර්ලභයිනේ අසවල් අසවල් දේවල් ලැබෙන්නේ නැහෙනේ කියලා අන්න ඒතර ප්‍රත්‍ය පිළිබඳව කතා කරනවා හරි භික්ෂුන් වහන්සේට මේ කාලේ හරියට සිවුරු පූජා කරන්නේ නැහැනේ කවුරුත් සිවුරු පූජා කරන්නේ නැහැ දැන් හරියකට. ඔය කඩවල ගන්න තියෙන සිවුරු එකක්වත් හරියට පරිහරණය කරන්න බෑනේ. එහෙම නැත්නම් අද කාලේ මේ පාත්‍ර පූජා කරන්නේ නැහැනේ මිනිස්සු හරියට පාත්‍රයක් උච්චන්නේ නැහැනේ. ඒ විදිහට. එහෙම නැත්නම් අද කාලේ භික්ෂුන් වහන්සේලා හරියට මේ දානයක් දෙන්නේ නැහැනේ. මේ මේ විදිහට දායක මහත්තුරු ආවහම ගිහිය ආවහම එය සමග ප්‍රත්‍ය පිළිබඳවම කතා කරනවා. ප්‍රත්‍ය පිළිබඳවම කතා කරනවා. අන්න ඒ ප්‍රත්‍ය පිළිබඳවම කතා කරනවා නම් ඒකට කියනවා ඕභාස කියලා. ඒකත් වික්ෂුණාංශලා සමග කතා කරනකොට එක්තරා විදිහට අර දායක මහත්වරුන්ට යම් නිමිත්තක් යම් දානයක් දෙන්න හේතුවක් ඇති කරන කතා බහක් වෙනවා. ඒ නිසා ඒකට කියනවා ඕභාස කියන නේමිතිකතා භාවය කියලා කියනවා. නේමිතිකතා නිර්දේශයන නිමිති කරන ක්‍රමයක් තමයි ඕභාස කියලා කියන්නේ. ඕභාස කම්මං. ඔන්න තවත් එකක් තියෙනවා ඕභාස කම්මං. ඕභාස කම්මං කියලා කියන්නේ ඒ වාගම එකක් නිමිති ඇති කෙරෙන්න ඇති කරන තවත් ක්‍රමයක්. උදාහරණයක් දෙනවා අපි මේක සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. වච්චපාලකේ විශ්වා කිං ඉමේ වච්චා කීර ගෝවච්චා උදාහු තක්ක ගෝවච්චාරිකු චිත්වා කීර ගෝවච්චා බන්තේති බුත්තේ න කීර ගෝවච්චා යදි කීරකෝ වච්චාසියුම් වික්කූපි කීරන් ලැබෙයුම්ති ඒ මාදිනානයන තේ සම්දාරකාණ මාතාපිතුණන් නිවේදෙත්වා කීර දාපනාදිකං ඕගාස් කරනවා ඔන්න කියනවා වච්ච පාලකයේ දිස්වා වසු පාලකයන් කියන්නේ හරක් වලා ගන්න අය දැකලා අහනවා මේ වසුපැටව් බලා ගන්න ළමයි දැකලා කතා කරනවා මේ ළමයි මේ වසුපැටව් මේ කිරිගවයන්ගේ වස්සුද නැත්නම් මෝරු ගවයන්ගේ වස්සුද කියලා අහනවා හරි. මෝරු කියලා කියන්නේ මේ මිදුණු කිරි වලින් සකස් කරගන්න තවත් ආහාරයක්. ඒතර වර්තමානයේ ඇත්තටම අපි කියන්නේ අර ප්‍රකට නැහැ. ඒතර ප්‍රකටව භාවිත වෙනවා අඩුයි. නමුත් සමහර අය මේවා සකස් කරනවා. මෝරු කියලා කියන ආහාර විශේෂයෙන් පස්ගෝ රසට අයිති වෙන එකක් තමයි මෝරු කියලා කියන්නේ. තක්ක කියලා කියන්නේ. ඒතරහම මේ ළමයි මේ වසුපැටව් කිරි ගවයන්ගේ වසුපැටව්ද නැත්නම් මෝරු වලට ගන්න ගවයන්ගේ වසුපැටව්ද? එතකොට කියනවා මේ මේ ස්වාමීනි මේවා මේ කිරිගවයන්ගේ වස්තු කිරිගවයන්ගේ. එතකොට කියනවා නෑ නෑ දෙන්න බෑ. කිරිගවයන්ගේ වස්තු නම් අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේලටත් කිරි දෙන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේලටත් එහෙමනම් මිනිස්සු යනලා කිරි පූජා කරන්නේ කිරිගවයන්ගේ වස්තු නම් ඉන්න බෑ කියලා කියනවා. එතකොට මේ ළමයින්ට මේක කිව්වහම දැන් මේ පසුකටව බලා ගන්න අය කියලා කියන්නේ ගෙවල් වල ඉන්න සමහර දැන් ලොකු අය තමයි වැඩි හිටිය අය තමයි ලොකු ගවයන් බලා ගන්න. එතකොට පොඩි පොඩි අය වසුකටව අය පොඩි පොඩි සත්තු ටික බලා ගන්න. එතකොට වසුකටව බලා ගන්න මේ ළමයින්ට තමයි කියන්නේ ළමයි මේ මේ වස්සෝ කිරි ගවයන්ගේ වස්සෝද නැත්නම් මෝරු වලට ගන්න ගවයන්ගේ වස්සෝද? ස්වාමිනී මේ කිරිගවයන්ගේ වස්තුනේ කියලා කියනවා. ඒකට කියනවා නෑ නෑ වෙන්න බෑ වෙන්න බෑ. කිරිගවයන්ගේ වස්තු නම් මේ ස්වාමින්වහන්සේට අනිවාර්යෙන් කිරි පූජා කරනවා. කිරිගවයන්ගේ වස්තු නම් වෙන්න බෑ කියලා කියනවා. උතර ළමයි මොකද කරන්නේ? ළමයි ගෙදර ගිහිල්ලා අම්මලාට තාත්තලාට කියනවා මේ ස්වාමින්වහන්සේලාට කිරි දෙන්න දෙනව නම් හොඳයි වාගේ. ස්වාමින්වහන්සේ අද අපිට හම්බුණානේ. ස්වාමින්වහන්සේ හම්බෙලා කිව්වා මේ මේ කිරිගවයන්ගේ නම් වෙන්න බෑ. කිරිගවයන්ට නම් මේ වස්තු පැටව ලැබිලා ඉන්නවා නම් අනිවාර්යෙන් මේ ස්වාමීන් වහන්සේට කීරි දෙනවා කියලා කිව්වා. කියලා කියන. එතකොට අම්මලා කල්පනා කරන අම්මලා තාත්තලා කල්පනා කරනවා. එහෙනම් අපි දැන් කිරි ගත්තාම ස්වාමීන් වහන්සේට ටිකක් ගෙනිහිල්ලා දෙන්න වෙනවා. නැත්තම් හරියන්නේ නැහැ. දැන් ඉතින් ස්වාමීන් වහන්සේලා කිරි බලාපොරොත්තු වෙනවා කියලා හිතලා අන්න දෙමෝපියෝ ඊට පස්සේ එතන ඉඳලා කිරි දෝවල ගෙනහිල්ලා පූජා කරන භික්ෂුන් වහන්සේලා. මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලා මේ කිරි ගවයන්ගෙන් කිරි තමන්ට ලබා ගන්න පූජා කරව ගන්න කටයුතු කරනවා නම් ඒකට කියනවා ඕභාස කම්මං කියලා කියනවා. එතකොට නේමිතික තනේද දේශය අපිට එන්නේ නිමිත්ත කිරීම, නිමිත්ත කර්ම කිරීම, ඕභාස, ඕභාස කර්ම. ඒ වගේම සාමන්ත ජප්ප කියලා තවත් එකක්. සාමන්ත ජප්ප කියලා කියන කාරණේ අපි කලින් සඳහන් කරා මේ සාමන්ත ජප්පන කුහන වස්තුව පිළිබඳව. දැන් මෙතනදී නේමිති කතාව විදිහට සාමන්ත ජප්ප කියන කතාව. ඒකට උදාහරණයක් අපට ගන්න. මොකද සාමන්ත ජප්ප කියලා කියන්නේ සමීපං කත්තා ජප්පණං. ජප්පණං කියලා කියන්නේ කතා කරනවා කියලා කියන එක. සමීපං කත්තා ජප්පණං. සමීප කරලා කතා කරනවා. ආසන්න කරලා කතා කරනවා. ඒතර මේක මේකට අදාළව කුලූපක බික්කු වස්තුව කියලා වස්තුවක් අපිට විශේෂ මාර්ගය දක්වන මම ඒක පාළිය දක්වලා තියෙනවා. මොකක්ද මේ කතාන්දරේ ගොඩක් කට්ටිය දන්නවා. කුලූපකෝ වික්ඛු කුලූපකෝ කියන වික්ඛු බුඤ්ජිතකාමෝ ගේහම් පවිසිට්වා නිසීදි. එතකොට එක්තරා ගෙදරක කුලූපක භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා. කුලූපකයි කියලා කියන්නේ ඉතින් බොහොම හිතවත්. හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳලා මේ හිතවත් ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ගෙට ගිහිල්ලා ඉඳ ගන්නවා. ඒක දැක්කහම ගෙදර ඉන්න නෝන මහත්තයක් කැමති නැහැ මේ ස්වාමීන් වහන්සේට මොනවද දෙන්න. අපෝ වදත්තාවනේ හැමදාම එනවා මේ ගෙදරට කී කී වරගෙන යන්න. අද නම් දෙන්නේ නැහැ මොකවත්. අද දානයක් දෙන්නේ මම කියලා. දැන් ගෙදර නොවන මහත්මයා හිතා ගන්නවා අද නම් දාන දෙන්නේ නැහැ කියලා. හිතලා ඉතින් නොවන මහත්මයා කියනවා මේ හාලුත් නැහනේ. හාලුත් නැහැ. හාල් ටිකක්වත් නැහනේ. දාන ටිකක්වත් හදලා දෙන්න කියලා. හාල් ටිකක් ගේන්න යනවා වාගේ ළඟ ගෙදරකට යන්න යනවා. දැන් වික්ෂුන් වහන්සේ ගිහිල්ලා ගෙදර ඉඳගත්තා බොහොම කුළුපගයි ඉඳගත්තා දැන් දාන ටිකුත් වළඳලා යන්න පුළුවන් කියලා හිතාගෙන දානේ වෙලාවට කිට්ටු වෙලා ඔන්න ගෙදර ගිහිල්ලා ඉඳගත්තා ඉඳගත්තාම දැන් ගෑනු කෙනාට හිතනවා අද නම් මේ මට දැන් මේ හාමුදුරුවන්ට දෙල්ලු යන්න බෑ මල කරදරේ අදත්තාවනේ ඒ ඉන්න මොකක් හරි කරන්න ඕනේ කියලා ගෙදර හාල් ටිකක්වත් නැහැ දාන ටිකක්වත් උයන්න හින්දකෝ මම ළඟ ගෙදරකට ගිහිල්ලා ඉන්න කියලා ඔන්න නෝන මහත්මයා ගෙදර මේ කාන්තාව ළඟ ගෙදරකට යන්න යනවා. වික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? වික්ෂුන් වහන්සේ හිමින් සැරේ ගේ ඇතුළට එවිල බලලා මොනවද තියෙන්නේ කියලා. බැලලාම දකිනවා විත්‍යයිනක උග්ගහක් හේතු කරලා තියෙනවා. විත්‍යකයිනේ උග්ගහක් තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා බලනවා භාජනයක් තියෙනවා. හකුරු දාන භාජනය ඇරලා බලනකොට ඒකේ තියෙනවා හකුරුත් තියෙනවා. ඊට පස්සේ ඒ වගේම අර පොට්ට නිබඳලා දාලා තියෙනවා ලුණු දාපු මස් මේ ලුණු දාපු මාළු අලලා ඒවත් දාලා තියෙනවා. ගිහිල්ලා බලනවා මේ කුම්භිය ඒ කියන්නේ මේ හාල් දාන භාජනය ඇතුලේ හාලුත් තියෙනවා දකින්න. කලගෙඩියේ ගීතෙලුත් තියෙනවා දකින්න. ඔක්කොම ටික ගේ ඇතුළේ ගිහිල්ලා බලලා මොනවද තියෙන්නේ කියලා බලලා වික්ෂුණහස ඇවිල්ලා කරලා මොකවත් දන්නේ නැහැ වගේ ඉඳගෙන ඉන්නවා. දැන් ගෘහණිය මොකද කරන්නේ ළඟ ගෙදරකට ගිහිල්ලා තින් හාල් හම්බුනේ නැහැ වාගේ කියලා එනවා. සඳුලේ නාලක් තියාගත්තා. හාල් නැහැනේ බලන්නකො මේ ගෙදරත් හාල් ටිකක් ඉල්ල ගන්න කියලා ගියා. ඒ ගෙදරත් හාල් නැහැ කියලා කියනවා. ඊගාන භික්ෂුන් වහන්සේ කියනවා උපාසකේ අජ්ජ භික්ඛාන සම්පජ්ජිසති इति පටිකච්චේව නිමිත්තං අද්දස. මම අද මේ විහාරෙන් එනකොටම අද මම විහාරස්ථානයෙන් එළියට එනකොටම අද නම් දානෙ හම්බෙන්නේ නැහැ, පින්නපාතයක් ලැබෙන්නේ නැහැ කියලා නිමිත්තකුත් දැක්කනේ කියලා කියනවා. ඉතින් අනේ ස්වාමීනි මොනවද දැකපු නිමිත්ත කියලා දැන් මේ ගෘහණිය අහනවා. එහුවම කියනවා අර අර බිත්ති මුල්ලේ හේතු කරලා තියෙන උග්ගහ වාගේ මහ විශාල සර්පෙක් දැක්කනේ. ඉතින් මම මොකද කරේ? ඒ සර්පයාට පහරක් දෙන්න එක සර්පයාට ගහන්නේ කියලා අහල පහල බලනකොට අර වාජනේ දාලා තියෙන ලොකු හකුරු කෑල්ල ආන් ඒ වගේ ලොකු ගලක් දැක්කා. ඒ ගමන ඒ ගල අරගෙන මම ගැහුවා. ගැහුවා තමයි මේ සර්පයා අර හරියට නිකන් අර අර පොට්ටනේ බැඳලා තියෙන මහ ලොකු මාළු කෑලි වගේ ලොකු පෙනේ පිප්පුව පෙනේ පුප්පලා ඉතින් මේ අර මම ගහපු ගල් කැටේට පහර දෙන්නයි කියලා මේ පෙනේ පුප්පලා ගහුවා. ගහනකොට අර කලගිරියේ තියෙන මේ අර කුඹිහි තියෙන හාල්ලට වාගේ උගේ දත් මහ විශාල දත් හරිතර හාල්ලට වාගේ දත්. ඉතින් ඒ හාල්ලට වාගේ දත් පුප්පලා මේ පෙනේ ඇතුව අර මේ ගල් කැටේට පහර දෙන්න යනකොට මේ නයාගේ කටින් නික්මුණානේ අර විස සහිත කෙල හරියට නිකන් අර මේ කලගිඩිය දාලා තියෙන ගිතෙල් වගේ මෙන්න මෙහෙම කියලා කියනවා. හරි. දැන් කාන්තාව දැනගන්නවා. දැන් ඉතින් මේ ඔක්කොම දේවල් ටික මේ හාමුදුරුව දැක්කා දැන් ඉතින් උන්වහන්සේට වංචා කරන්න දෙයක් නැහැ කියලා මේ මේ මුඩු මහනවන වංචා වංචා කරන්න බෑ බෑ විදිහක් නැහැ කියලා අර ගේ ඇතුළේ තියෙන උග්ගහ ගෙනල්ලා දීලා ඉතින් බතක් වේලා ඉතින් මේ ගීතලුත් දාලා කලවම් කරලා හකුරුත් එක්ක පූජා කරලා මේ දෙනවා. මෙන්න මේ විදිහට යම්කිසි කටයුත්තක් සිද්ධ වෙන්න ඊට ආසන්න විදිහට ආසන්න කරලා කතා බහ කරනවා නම් මේ මේවායි කතාව තමයි කියන්නේ සාමන්ත ජප කියලා කියන්නේ. ඒවට කියනවා සාමන්ත ජප කියලා. ඒතර නේමිති කතා නිර්දේශයේන ඊළඟ ක්‍රමය තමයි සාමන්ත ජප කියලා කියන්නේ. අවසාන ක්‍රමය තමයි නේමිති කතා නිර්දේශයේන පරිකථා කියලා කියනවා. පරිකථා කියලා කියන්නේ මොකක්ද? යතහතං ලබති තස්ස පරිවත්තෙත්වා කතන යම්සේ කතා කළ විට ලැබේ නම් එසේ පෙරලා පෙරලා කතා කරනවා. ඒ කියන්නේ දැන් තමන්ට මේ ප්‍රත්‍ය උත්පාදනය කරවගන්න මේ භික්ෂුන් වහන්සේගෙන් මේ මේ මේ දායක මහත්මයාගෙන් යමක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඒ ඒ පැත්තට පෙරලා පෙරලා පෙරලා පෙරලා කොහොම හරි කතා කරොත් ලැබෙනවද අනේ ලැබෙන විදිහට කතා කරනවා. සමහර ලාවට මිනිස්සු ආවට මේ මිනිස්සු ඍජුවම වික්ෂුන් වහන්සේලාට මේ ප්‍රත්‍ය පූජා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. සමහර ලාවට නොඑක් නොඑක් හේතුන් මත ඍජුවම වික්ෂුන් වහන්සේලාට මේ ප්‍රත්‍ය ලබා දෙන්න කියලා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒතර වික්ෂුන් වහන්සේ මොකද කරන්නේ මේ දායක මහත්තයත් සමග කතා කරනකොට එක විදිහට කතා කරලා බලනවා ඒ විදිහට ලැබෙනවද අපිට මේ ප්‍රත්‍ය පූජා කරයිද නෑ ලැබුන්නේ නැහැ එහෙම නැත්නම් වෙන පැත්තකට හරවනවා ඒක හරවලා ඒ පැත්තෙන් කතා කරලා බලනවා එහෙම හරියි තමන්ට පත් වෙලා තිබ්බේ. දැන් අපි තුන් තමන්ට තමන් හොඳ සිවුරක් මහ ගන්න ඕනේ නම්. තමන්ට හොඳ සිවුරක් මහ ගන්න ඕන වෙලා දායක මහත්මියක කතා කරනවා. කතා කරනකොට සිවුරු ගැන කතා කරනවා. ඉතින් සිවුරු ගැන කතා කරලා සිවුරු ඉතින් මෙහෙම තමයි මහන්නේ මම කියලා කතා කරලා බලනවා. ඒක ලැබුණේ ඒක මේට. ඒක අනිත් පැත්තට හරවලා වෙන පැත්තකින් සිවුරු පූජා කිරීම ගැන කතා කරනවා. ඒ පැත්තෙන් හරි ගියේ නැත්නම් තවත් වෙන පැත්තකින් කතා කරනවා. මේ විදිහට තමන්ට මොන විදිහට කතා කරොත් සිවුර පූජා වෙන්නේ ඒ විදිහට කරලා කතා කරනවා. ඒ කතා කරාම අන්න මේ පුද්ගලයා කල්පනා කරන එහෙනම් මේ ස්වාමීන් වහන්සේට සිවුරක් අවශ්‍යයි. එනිසා අපි සිවුර පූජා කරන්න ඕනේ කියලා කියනවා. මෙන්න මේ කරන ක්‍රමවල කියනවා පරිකතා කියලා. එතකොට නේමිති කතා කියන නිර්දේශිතාවහම ආජීව පාරිශුද්ධ ශීලය අපි පැහැදිලි කරගෙන ඉන්නේ ආජීව පාරිශුද්ධ ශීලයේ අපිට සඳහන් කරා මොකක්ද ආජීව පාරිශුද්ධිය කියලා කියන්නේ? ආජීවයේ අපිරිසිදු වෙන සායවැදෑරුම් ශික්ෂාපද ව්‍යතික්‍රමණය කිරීම ඒක ආජීව අපිරිසිදු වෙන ක්‍රමයක්. ඊළඟ ක්‍රමයේ දෙවෙනි ක්‍රමයේ සඳහන් කරන්නේ කුහනා ලපනා නේමිත්තිකතා යනාදී වශයෙන් පැහැදිලි කරගෙන එන්නේ. ඒ අනුව අපි කුහනා කියන එක පැහැදිලි කරා, ලපනා කියන එක පැහැදිලි කරා. දැන් මේ නේමිත්තිකතා කියන එක පැහැදිලි කරේ මොකක්ද නේමිත්තිකතා කියලා කියන්නේ? ලාභ සක්කාර සිලෝක සම්නිසිතස්ස පාපිච්චස්ස ඉච්ඡාපකතස්ස. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිශ්චිත වෙච්චි පාපේච්ච වූ ඒ කියන්නේ ලාමක අදහස් ඇති ලෝභයෙන් මැඩුනා වූ භික්ෂුවක් අනෙක් අයට නිමිත්තක් කරනවා නම් නිමිත්ත කර්මයක් කරනවා නම් ඕභාසයක් ඕභාස කර්මයක් කරනවා නම් සාමන්ත ජප්පනයක් කරනවා නම් පරිකතාවක් කරනවා මෙන්න මේවට තමයි නීමිති කතා කියලා කියන්නේ කියලා පැහැදිලි කරා. එහෙනම් අපි ආජීව පාරිශුද්ධ සීලය පැහැදිලි කරමින් හිටියේ ඒ ආජීව පාරිශුද්ධශීලී අපි කරුණු කාරණා ගණනාවක් අද තවත් කරුණු දෙකක් අපි සාකච්ඡා කරන්න තියදුනා. ඒ අනුව මේ කරුණු දෙක අපි අද අරගත්තොත් ලපනා සහ නීමිතිකතා කියන කරුණු දෙක අපි පැහැදිලි කරන්න තියදුනේ. ඊට අමතරව අපිට පැහැදිලි කරන්න තිබෙනවා තවත් නිප්පේශිකතා, ලාභයෙන් ලාභන් නිජිගින්සනතා නිප්පේසිකතා, ලාවේන ලාභන්නේ jigīnsanata කියන මෙන්න මේ කරුණු දෙක පිළිබඳව අපිට ඊළඟ දවසේ සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. යනවා ආජීවය අපිරිසිදු වෙන ක්‍රමය අර්ථේ කුහනා, ලපනා, නේමිති කතා කියන කරුණු තුන අපි සාකච්ඡා කරා. නිප්පේෂිතතා, ලාභෙන් ලබන්නේ ජීවින් සම්පතා කියන කරුණු දෙක අපිට කතා කරන්න තියෙන්නේ. ඒ ආකාරයේ මිත්‍යා ආජීවයෙන් වැළකීම තමයි කියන්නේ ආජීව පාරිශුද්ධි සීලය කියලා. ඒතර අපි සීල නිර්දේශ විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරගෙන ඉන්නේ. විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශය යටතේ අපි කතා කරන්නේ සතර වැදෑරුම් සීලය. ඒ අනුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපි කතා කරා. ඉන්ද්‍රිය සංවර සීලය කතා කරා. මේ තුන්වෙනි ආජීව පාරිශුද්ධ සීලය කතා කරන්නේ. ඒ ආජීව පාරිශුද්ධ සීලය යටතේ මුලින්ම සඳහන් කරා ආජීව අපරිසුදුන ශික්ෂා පද 6 පිළිබඳව ඊළඟට අනෙකුත් මිත්‍යා ආජීවී සිදුවන ක්‍රම පිළිබඳවයි කතා කරන්නේ. කොහනා, ලපනා, නේමිති කතා යන ආදී කරුණු තුන කතා කරා. නිප්පේෂ කතා ආදී කරුණු පිළිබඳව ඊළඟ සතියේ කතා කරන දහසින් විතෝ අපි අදටත් එමනම් අමතපදන් වැඩසටහන තුළින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ කර්ම කාරණා ටික කතා බහ කරලා අවසන් කරනවා. ඒ අනුව අපි විසුද්ධි මාර්ගයේ මුල පටන් කරගෙන ආපු කතාවෙහිදී දැන් මේ දේශනා සමාජ මාධ්‍ය ජාල තුල අපි YouTube නාලිකාවන් තුල තියෙනවා. ඒ අනුව යම් කෙනෙකුට බලන්න පුළුවන්. ඒ බලලා ඒ අදාළ වැඩසටහන් තුල යම් ගැටලුවක් වෙනවා නම් ඒ ගැටලුව අපිට සාකච්ඡා කරන්න පුළුවන් නැවත නැවතත් පරිශීලනය කරන්න පුළුවන් ඉතින් මේ ග්‍රන්ථය අරගෙන පරිශීලනය කරන්න කියන ආරාධනයත් අපි මතක් කරන හැම සික දිනකටම ඉතින් මේක එක්තරා විදිහකට සාමාන්‍ය ධර්මදේශනාවකින් එහාට ගිය කාරණා විස්තර විවරණය කිරීමක් ඒ නිසා මේ විස්තර විවරණය කිරීම තුළ සමහර වෙලාවට අපි අර සාමාන්‍ය ධර්මදේශනාවක තියෙන රසවත් භාවය මෙතන නැද්ද මන් දන්නේ ඒ නිසා අපි ආරාධනය කරන හැම සිල් දෙනාටම මේ කරුණු කාරණා ටික අධ්‍යයනය කරගන්න ඉගෙන ගන්න යම් කිසි Taman අපැහැදිලි දෙයක් තියෙනවා. මේ අපැහැදිලි දෙය පිළිබඳව අපෙන් ප්‍රශ්න කරන්න කියන විවෘත ආරාධනයක් සිදු කරමින් අද දවසෙත් අපි අමතපදම් වැඩසටහන අවසන් කරනවා. සහ සම්බන්ධ වෙච්චි මේ වෙලාවේදී මේකට මාර්ගගත ක්‍රමයට සහ සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාටමත් ඒ වගේම අපේ YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන නරඹන සහ සම්බන්ධන හැම සියලුනාටම මේ උතුම් ආජීව මේ උතුම් සීලය ආරක්ෂා කරන ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගෙන සිවදරම් සීලය ආරක්ෂා කරගෙන සීලේ පටිච්චහය නරෝ සපඤ්ඤෝ කියපු ආකාරයෙන් පිරිසිදු සීලයක පිහිටලා නුවණැති සත්පුරුෂයන් ඇසුරු කරගෙන උතුම් නිවනින් සැනසෙන්න මේ උදාර පුණ්‍ය ශක්තිය මේ ධර්ම දානමය කුසල ඇතිකසීම හේතු වේවා වාසනාව වේවා කියලා පුණ්‍ය ආනුමෝදනා කරමින් අද දවසේත් අපි මේ අමතක දාන වැඩසටහන අවසන් කරනවා ඔබ සැම සිළු දනාතම පෙරුවන් සරණයි ඉතින් අද දවසේ වැඩසටහනට වැඩසටහනේ යම් ගැටලුවක් යමක් පැහැදිලි කරගත යුතු දෙයක් තිබෙනවා. අපි සුළු කාල වේලාවක් අපට ලබා දෙන්න පුළුවනි. ඒ නිසා යම් කෙනෙකුට යම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව පිළිබඳව අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරොත් निराකරණය කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. මම ඉතින් ගිය සැරේ අහපු ප්‍රශ්නයක් අපට නලින් මහත්මයා ඉදිරිපත් කළා තිබුණා. අපි අනෙක් අය යම් ප්‍රශ්නයක් යමක් අහනවා නම් ඒ අහන තුරු අපි ඒ ප්‍රශ්නෙට යම්කිසි පිළිතුරක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අහලා තිබුණා ප්‍රශ්නයක් ගරුතර ස්වාමින් වහන්සේ ඉන්ද්‍රිය සංවර සීලයේ යටතේ වර්තමාන අරමුණු වලට පමණක් සංවේදී වෙන චක්ඛු සෝත ගාහන ජීවහා කායන ඉන්ද්‍රියන්ගේ සංවරේ පමණක් දේශනා කරන ලද්දේ මනීන්ද්‍රිය අතහැර මේ පංචේන්ද්‍රිය ගැන විතරක් දේශනා කරන ලද්දේ චිත්ත සංවරයේ සීලයේ යටතේනව සමාධිය යටතේ විස්තර කළ යුතු නිසාද කියලා පැහැදිලි කරලා ඉන්නලා ඒ කාරණයෙන් තමයි අපිට සීලය කියන කාරණේදී කය වචනය කියන දෙක තමයි සීලේදී අපි සංවර කරගන්නේ කාය වචන දෙක සංවර කර ගැනීම. නිසා සිතේ සංවරය පිළිබඳව අපිට ඉන්නේ චිත්තං කියන කොටසින් යටතේ සමාධි දේශයත් අපිට සිත කොහොමද අපි සංවර කරගන්නේ කියන කාරණා. ඒකට ඒ නිසා අපි සිතේ සිතට අපිට අතරම අකුසල සිතවිලි අකුසල විතර්ක ඇතිවීම කියලා කියන එක අපිට නිකන් වළක්ව ගන්න හැකියාවක් නැහැ. දැන් අපි සිල්පදයක් රකින්නවා කියන එක සත්‍යයන් මරණව සත්‍ය ඝාතනය කියලා කියන එක අපිට පුළුවන් වළක්ව ගන්න. ඒකට සත්‍ය ඝාතනයෙන් බැලකිලා ඉන්නවා සත්‍යයන් ඝාතනය කරන්නේ නැහැ. හැබැයි එහෙම අපිට අපේ සිතට අකුසල විතරක ඇති වෙන එක වළක්වගෙන එහෙම ඉන්න හැකියාවක් නැහැ. අපිට මට ලෝභ සිතක් ඇති වෙන්නේ නැති වෙන්නේ මම ඉන්නවා කියලා ඉන්න එකක් කරන්න බෑ. සිත සංවර කරගත්තේ නැත්නම්. ඒතර සිත සංවර කර ගැනීම කියන එක අපිට සිල්පදයක් දාලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිත සංවර කර ගැනීම කියන කාරණය අපිට කරන්න පුළුවන් වෙන්නේ පුළුවන් නෙම සමාධිය වැඩලා සිතේ භාවනාවක් කිරීම තුළින්. ඒ නිසා සීල සංවරයේ යටතේ අපි කය වචන දෙකේ සංවරය ගැන තමයි කතා කරන්නේ. සිතේ සංවරය අපිට සමාධිය යට තමයි සාකච්ඡා කරන්න ලැබෙන්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය ගැන ආවහම අපිට විශේෂයෙන්ම කය වචන දෙකේ සංවරය තමයි කතා කරන්නේ. නමුත් දැන් අපි සීලය කියන කාරණේදී අපි අපිට සිත කියලා කියන එක සහ සහ මුලින්ම අතහැරලා දාලා ඉන්නවා කියන එක නෙවෙයි මෙතනදී කියන්නේ. නමුත් සිතේ සංවරයට අපිට සිත වඩා ගැනීම භාවනාවක් තුළින් ලැබෙන උපකාරය කියන එක අතිශය අවශ්‍යයි. සිත සංවර කරගන්න අකුසල විතරක තියෙන එක බලපාන කියන කාරණය. මම හිතන්නේ යම් මහත්මයෙක් ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙනවා. මේ මහත්මයට අපි අවස්ථාවක් ලබා දෙමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මේ මේකට සම්බන්ධ වෙන සියලු දෙනාට. ස්වාමීන් වහන්සේ මේ ලපණ නිर्देशය යටතේ කතා කරන සාකච්ඡාවේ මේ උද්දීපනය සම්බන්ධයෙන් ස්වාමීන් මේ උද්දීපන කතා සම්බන්ධයෙන් ස්වාමීන් සාකච්ඡා කරා. ඒකෙදි ස්වාමීන් අපේ සරියුත් මහරහතන් වහන්සේ සමග ශ්‍රමණංශ මේ සුඛ සාමණේරයන් වහන්සේ යම් අවස්ථාවක පින්නපාත චාරිකාවේ වඩින අවස්ථාවක ශ්‍රමණංශ උන්වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් සැලකර සිටියා මේ සරියුත් ස්වාමීනි මම මගේ ධ්‍යාන භාවනා සමාධිය සඳහා නැවත කුටියට වැඩම කරනවා. එනිසා ස්වාමීන් වහන්සේ මටත් එක්ක දාණය රැගෙන එන සේක්වා කියලා. ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ සුඛ සාමණේරයන් වහන්සේට මතක් කරන සවනස මේ හොඳයි සුඛ සාමණේරය වහන්සේ වඩින්න කියලා. ඒ වෙලාවේදී සුඛ සාමණේරයන් වහන්සේ සැලකලා සිටිනවා ස්වාමීනි මට අද ව්‍යංජන 100ක් සමග දාණය ලැබෙනවා නම් හොඳයි කියලා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ මේ සරියුත් මහරහතන් වහන්සේ නැවත සුඛ සාමණේරයන් වහන්සේට මතක් කර සිටිනවා සාමණේරය මට හම්බුනොත් මට රැගෙන එන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ මේ සුඛ සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ව්‍යංජන 100ක් සමග දාණය ලැබෙනවා නම් හොඳයි කියලා සැලකර සිටපු එක එතන උද්දීපන කතාවකට අයත් වෙනවද ස්වාමීන් වහන්සේ? නෑ උද්දීපනයේ මේ හැම එකක්ම අපේ මහත්මයා සඳහන් කරන්නේ අපි දායක මහත්මයෙක් ඉදිරියේ දායක මහත්මයෙක්ව උසස් කරලා කතා කිරීම. එතකොට දැන් ඔය කියන කතා වස්තුවේදී මේ සාමණේරයන් වහන්සේ මහරහතන් වහන්සේට කියන්නේ අපිට අහවල් gederin මට දාන ලැබෙයි නැත්නම් මේ අහවල් තැනින් මට දාන ලැබෙයි කියලා කියන එක. එතකොට ඒක ඒ gedara මිනිස්සු අහගෙන ඉන්නේ නෑ මේ මොහොතේදී. එහෙම නැත්නම් ඒ gedara අය ඒක දන්නේ නෑ. ඒතර අපි අපි දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් කෙනවා නේ භික්ෂුන් වහන්සේ කියලා මට අහවල් ගෙදරින් නම් හොඳට දාහන ලැබෙයි. එහෙට එහෙට ගියොත් දාහන පළඳ ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරන එකක් නෙමෙයි උද්දීපනය කියලා කියන්නේ. උද්දීපනය කියලා කියන්නේ අපි තවත් දායක මහත්මයෙක් කවුරු හරි දායක කෙනෙක් ඉදිරියේදී ඒ දායක මහත්මයාව තමන් තමන්ට ප්‍රතිදෙන පුද්ගලයෙක් විදිහට උසස් කරලා තමල කතා කරනවා. ඒක ඇර තේන කන්දරේක වස්තුවේදී කියන්නේ මේ කුමාරිකාව ආවහම අනෙක් වික්ෂුන් වහන්සේට අහා කවුද මේ කුමාරිකාව? එතකොට මේ කුමාරිකාවට ඇහෙන විදිහට කියනවා ආ මේ කුමාරිකාව මේ අහවලානේ මේ අහවලහවල මේ තේලකන්දරික මාතාවගේ දියණියනේ ඉතින් තේලකන්දරික මාතාව කියන හොඳ දායකාවක් ඉතින් මට හොඳට. ඒතර මේක තුලින් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ අර අහගෙන ඉන්න ගිහි පුද්ගලයාට අහගෙන ඉන්න දායක කෙනාට අදහසක් ඇති කරනවා මේ ස්වාමීන් වහන්සේ මම හොඳ දායකයෙක් කියලා ඉදිරිපත් කරන්නේ මෙතනින් ඉදිරියට මට හොඳට දාණය දෙන්නම වෙනවා. එහෙම නොදුන්නොත් මේ මගේ අපි කියන්නේ අර මට තියෙන හොඳ නම නැති වෙයි කියලා හිතලා එතනින් ඉදිරියට ප්‍රති දෙන්න කල්පනා කරනවා. ඒතකොට ඒ බඳු දෙයක් ඒ දායක මහත්ව මහත්වරුන්ව ඒ දාණයට පොළඹවන කතා බහක් තමයි මේ විදිහට මේ උද්දීපනය කියලා කියන්නේ. එහෙම නැතුව අපි වික්ෂුන් වහන්සේලා දෙනවා අතර සිදුවෙන කතා බහක් වෙනත් දායක කෙනෙක්ව සහසම්බන්ධ නොවි සිදුවෙන කතා බහ කහවල් පුද්ගලයා ඉතින් මට හොඳට දාන දෙනවා කියලා කීවට ඒක උද්දීපනය කියන එකට අයිති වෙන්නේ නැහැ කියලා කියන්නේ නේ. එහෙමයි. එහෙමයි පින්වත් සාරණාංශ. තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි. ස්වාමීනාංශ එක ප්‍රශ්නයක් මම යොමු කරන්න කැමතියි ස්වාමීනාංශ සීල දෙනාගෙන් මෙය දැනගැනීම පිණිස කියලා මම හිතනවා. මොකද ස්වාමීනාංශ අපි ආරන්න සේනාසන සම්බන්ධයෙන් අපි නිතර වැඩ කරනකොට අපි සියලු දෙනාම පවරගෙන තියෙන කට්ටිය ඉන්නවනේ සවනස දායක ප්‍රධාන දායක පිරිස හෝ සේනාසන දායක පිරිසවල් ඉන්නවනේ බාර අරගෙන එහෙම නැත්නම් ඒවැ දායක මඩුළු එහෙම ඉන්නවනේ එහෙම අයත් එක්ක ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරාට අවශ්‍ය දේවල් සේනාසනය පිළිබඳ ඒ වගේ දේට මේ මේ ආජීවයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද සමන්ස්. එහෙම ගැටලුවක් නැහැ. ඒක අපිට දැන් දායක මහත්මයාගේ තියෙන පැවරීමක් එක්ක කරන කතාවක් නේ. ඒකෝරේ හැබැයි මේ පැවරීමක් බලන්න සමහර දායක මහත්තුරු ඇවිල්ලා පවරනවා දානෙන්නේ නැත්නම් ආහාර දානයකින් විතරක් පවරන අය ඉන්නවා. සමහර අය පවරනවා අපි සිවුරු වලින් ඔබ සිවුරු වලින් උනොත් මට කියන්න. මම අරන් දෙන්නම්. ඒ මුතන තවත් සමහර කෙනෙක් අපිට පොත්පත් වලින් පවරනවා. ඔබ හන්සල මොනවා හරි පොත්පත් ඕන නම් මට කියන්න මම අරන් දෙන්නම්. ඒකට ඒ වාගේ යම් සීමා සහිත පැවරීමක් තියෙන අවස්ථාවක් වෙනවා. මේකේ සීමා සහිත පැවරීම තියෙන වෙලාවේදී අපිට ඒ අයත් එක්ක කතා බහ කරන්න පුළුවන් මේ සීමාව තුළ ඉඳගෙන. හැබැයි එහෙම නැතුව යම් කිසි සේනාසනයක සහ සම්බන්ධ වෙච්ච නිත්‍ය දායක පිරිසක් නම් ඒ අය ඕනෙම දෙයක් සිව්පසින් අනුග්‍රහ කරන විදිහට බලාපොරොත්තු ඉන්න දායකයි නම් ඒ අයට අපිට එතකොට ඕන දෙයක් කතා බහ කරන්න පුළුවන්. ඒතර හැබැයි ඉතින් එතනදී භික්ෂුවක් තමන්ගේ ආජීවය අපිරිසිදු වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ ලෝභ සිත මේ ආදී දේවල් ටික අපි මැඩ ගන්න ඕනේ. සිහිය ඇති කර ගන්න ඕනේ. සමහර වෙලාවට තමන්ගේ ඇති වෙන කෙලෙස් සිතවිල්ලක් නිසා තමන් වෙන යම් කිසි ප්‍රත්‍යක් පිළිබඳව ඉල්ලන්නේ තියෙනවා. එහෙම වුණොත් ඒක ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම නොවන ප්‍රත්‍යක් උඩ තව ලොකු දායක පිරිසක් එක්ක කරන කතාවක් නම් ඒක ආජීව පිරිසිදු භාවයකට යන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මුල් වෙන්නේ එතකොට ස්වාමින් වහන්සේගේ තියෙන චේතනාව තමයි මුල් වෙන්නේ. ඒක තමයි මුල් වෙන්නේ. ඒක තමයි මුල් වෙන්නේ. අපිට ස්වාමීන් වහන්සේට යම් ප්‍රත්‍යක් ලැබෙන්න මේ ක්‍රමයක් ඇති වෙලා නැහැ. අපි මේ ප්‍රත්‍යක් ලබා ගන්න ක්‍රමේ උත්පාදනය කරගන්න සිද්ධ වෙන කතාවක් මේක. ඒක තමයි ආජීවය පිසිදෙන්න හේතු වෙන්නේ. ඒතර ඒක සමහර වෙලාවට දැන් ඒ ප්‍රත්‍යඋත්පාදනයට හේතු වෙන කරුණවලදී අර දැන් අපි කතා කරේ ওই පාරිභක්තතාව වගේ දේවල් දැන් දරුවන් නලවනවා ඒ වගේ දේවල් සමහර වෙලාවට අර දැන් පවරපු දායකයෝ එක්ක වුණත් ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා දැන් දැන් අපි තුන් පැවරීමක් කරපු දායක මහත්මයාගේ දරුවෙක් නලවනවා කියලා කියන එක භික්ෂුවකට අදාළ කාරණයක් නෙවෙයිනේ. එතකොට ඒ දරුවාවම දරුවා වඩා ගන්නවා නම් එතකොට ඒක පවරපු දායකයාගේ වුණත් අර භික්ෂුවගේ සීලයට අපිරිසිදු වෙන කාරණයක්. ඒ වගේ පවරබුදායකයන් එක්ක වුණත් මේ යම් යම් සීලය අපිරිසිදු වෙන ක්‍රම තියෙනවා. නමුත් පොදුවේ සමස්තයක් වශයෙන් ගත්තහම මේ කතා කරන දේවල් වලදී අපිට ප්‍රත්‍ය ඇතිවෙන්න අදාළ සාමාන්‍ය කතා බහ පවරබුදායක මහත්තුරුත් කතා කරන්න පුළුවන්. හැබැයි ඒකේ අර සීමාවන් ටික අපි දැනගන්න ඕනේ. එහෙමයි එහෙමයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේට අශනීපයක් වගේ තත්ත්වයක් තිබුණොත් ඒ ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන්ද දැන් මට මෙහිම ටෙස්ට් ටිකක් වගේක් කරගන්න තියෙනවා ඒකට එහෙම උදව්වක් කරන්න වගේ ඒව දෙයක් වගේ කතා කරොත් එහෙම නැත්නම් ඇස් අමාරුවක් වගේ තියෙනවා නම් ඒවට අර කණ්ණාඩියක් ගන්න වගේ දේවල් ඒ වගේ දේවල් කොහොමද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව් තෙරුවන් සරණයි. ඒකත් හොඳ ප්‍රශ්නයක්. අතරම අපිට මේ සීලය ඇත්තේ ගත්තහම ගිලන්පස බෙහෙත් පිරිකර කියන එක පිළිබඳව ඉල්ලීමෙන් ආජීවය අපිරිසිදු වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක්ට ගිලන්පස බෙහෙත් පිරිකර ඉල්ලනවා අවශ්‍යතාවයක් මත ඒ අවශ්‍යතාවයට අපි බෙහෙත් හේත් ආදියක් ඉල්ලනවා නම් ඒ ඉල්ලීමෙන් අපේ ආජීවය අපිරිසිදු වෙන්නේ නැහැ. ඒක අපිට විශේෂයෙන් ලබා දීලා තියෙන අවස්ථාවක්. හැබැයි ඒකෙදි අපි එතනදී වුණත් අපිට එහෙම ඉඩකඩක් තියෙනවනේ කියන කාරණයම පමණ ඉක්මවලා ඉල්ලනවා නම් ඒක සුදුසු වෙන්නේ නැහැ. එතකොට එතනදී අපේ සීලය අපිරිසිදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ආජීවය අපිරිසිදු වෙන්නේ නැහැ. සීලය අපිරිසිදු වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. හැබැයි අපිට දැන් අපි කියන්නේ ඒකයි අවශ්‍යතාවයක් තියෙනවා නම් තමයි ඉල්ලන්න පුළුවන්. අවශ්‍යතාවය ඉක්මවලා අපි ඉල්ලීමක් කරනවා නම් එතකොට ඒක තුළ අපිට ආජීවය අපිරිසිදුමක් වෙන්න පුළුවන්. දැන් මට බෙහෙත් අවශ්‍ය නැහැ. හැබැයි මම ඉල්ලනවා බෙහෙත්. එතකොට ඒක තුළ අපිට ආජීවයේ අපිරිසිදු වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි අවශ්‍යතාවයක් මත යම් කිසි කෙනෙක් බෙහෙතක් ඉල්ලනවා ඒක ගැටලුවක් නැහැ. එතකොට මේ බෙහෙත අදාළව අපිට ඖෂධ ගැන තමයි අපිට විශේෂයෙන් සඳහන් කරන්නේ. එතකොට ඒකට අනුලෝමව අපිට සලකන්න පුළුවන් අපිට මොනවා හරි වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න තියෙන දෙයක්. එහෙම දෙයක් කෙනෙකුට කිව්වොත් ඒක තුළින් ආජීවය පිරිසිදු වෙන්නේ නැහැ කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ මේ කරුණු කාරණා විමසලා බලනකොට. අදමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඊටාම පැහැදිලිව අපිට හිතට කාවදින විදිහට ස්වාමීන් වහන්සේ මේ දේශනාව කරා ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේට තිරුවන් සරණයි. ඒ තිරුවන් සරණයි. ඔව් එහෙනම් අපි අද දවසට වැඩසටහන අවසන් කරමු. ඉතින් අපි මතක් කළ යුතුයි අද දවසේ ධර්ම දේශනාව සඳහා මේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයක් දරන මහත්මයෙක් සිටින බව සඳහන් කරා. පින්වත් ඉන්දික දෙකුම් පිටිය මහත්මයා. ඉතින් අපි මේ මහත්මයාගේ අරමුණත් අපි සඳහන් කරන්න කැමැතියි. අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් මේ මහත්මයාට කල්යාණ මිත්‍රත්වයෙන් සහ ශිල්ප ශාස්ත්‍රයෙන් උදව් කරපු උපකාර කරපු සත්පුරුෂ සියලු දෙනාට ගුරුවරුන්ට එතුමා පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම දාණයෙන් ඒ වගේම මහා නුවණ ඇති පුතුගොස් මහා ස්වාමීන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ධර්ම දේශනාව කරන අපට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ සියලුම උතුමන් වහන්සේලාට මේ දේශනා මාලාව සංවිධානය කරන පින්වත් පිරිසට ඒ වගේම මේ ඉන්දික මහත්මයාට ඒ අයගේ පවුලේ හැම සියලු දෙනාට නිරුක් නිරෝගී සුවය උදාපත් වේවා හැම සිළු දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් ඊටාම ඉක්මන් ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවකින් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න ලැබේවා කියන සත්පුරුෂ අදහසින් යුතුව, කල්යාණ මිත්‍ර අදහසින් යුතුව, නුවණැති අදහසින් යුතුව ඉන්දික දෙකුම් පිටියේ මහත්මයා අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයක් දරනවා. ඉතින් එතුමාට ඇතිවෙච්ච අදහස මේ ධර්මදේශනාව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරිහරණය පිණිස නිවන් මඟ විවර ගැනීම පිණිස යම් කිසි දායකත්වයක් අපි දරන්න ඕනේ කියන අදහස ඉතින් සත්‍ය සදහසක් නොනැති අදහසක් ධර්ම දානයක් සබදානන් ධම්මදානං ජිනාති කියලා සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අපි ඒ ඇයිට මේ ධර්ම දාණයෙන් රැස්පත් වෙච්ච අපිටත් රැස්පත් වෙච්ච හැම සිළු කුසල ධර්මයක්ම අපි අනුමෝදන් කරනවා. ඒ නම් සඳහන් කරපු හැම සියලු දෙනාටම ඒ ඉන්දික මහත්මයාගේ පවුලේ හැම සියලු දෙනාටම ආදී සියලු දෙනාට උතුම් නිවනින් සැනසෙන්නට සුඛ ප්‍රතිපදාවෙන් සුවසේ නිවනින් සැනසෙන්නට මේ උදාර කුසල ශක්තිය එකසීම හේතු වේවා වාසනාව වේවා උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ වැඩසටහන සමග සජීවීව සම්බන්ධන හැම සිළු දෙනාටම පුණ්‍ය ආරම්භන සිද්ධ කරනවා. ඒ වගේම පසුව මේ වැඩසටහන නරඹන සහ සම්බන්ධන හැම සිළු දෙනාටම පුණ්‍ය ආරම්භන කරනවා. සියලු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් භවයටපත් වේවා. හැම සිළු දෙනාටම උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්ට ලැබේවා. උතුම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන සුවසේ පාරමී ධර්මෙන් සම්පාදනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා සලසේවා කියලා අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා හැම සුබ දිනාටම එමනම් හැම සුබ දිනාටම තෙරුවන් සරණයි